හොඳයි සීතලටම තේරුවන් සරණයි ඉතින් කාලකට කරගෙන ධර්ම සාකච්ඡාවක් තමයි තියෙන්නේ ඊයේ මේ කට්ටිය අපි නිසා පැටිලා ඊයේත් අපි ධර්ම සාකච්ඡාවක් කරා ඒක නොෆිෂියල් එකක් ආයතන පුරුදු පරිදි මම ආරාධනා කරනවා මේ සාකච්ඡාව යන අත්වාරේ කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රශ්න දේවල් ඉදිරිපත් කරන්නයි කියලා ඒ අතරවැර ලිඛිත ප්‍රශ්න වලින් මම ඉදිරියට බලනවා. ගරු ස්වාමීන් වහන්සේ සමාවට නැවතත් නැවතත් තීර්මාස ප්‍රශ්නයකි. ඉස්සරවනේ ස්වාමීන් වහන්සේලා සඳහා දානේ නිර්මාස දානයක් වශයෙන් ප්‍රකාශිත කළේ කවර පදනමකින්ද? මේක ධම්මනිසංස ස්වාමීන් වහන්සේගේ පූර්ණ විනිශ්චයක් ඒ ස්වාමීන් වහන්සේලා කැටි කරන කාර්යය තමයි ප්‍රතිපත්තියක් වශයෙන් නිර්මාස කිරීමට අග වේලා තිබුණා. ඒක දිගටම කරගෙන යනවා. ඒ ඒ ඒ 88 මම ආවේ 79 79 මම විනිශ්චය කරගත්තා මස් මං කන්නේ කියලා. දැන් මෙතෙන් එන එන දවසේ මං හිතාන දන්නේ නැහැ මෙහි මොකක්ද කියලා දන්නේ නැහැ. කිරිදලට ඇවිල්ලා මම දවල්ට කෑම එකක් ගත්තා. කෑම එකක් ගත්තාම මම එළවලු ආරකක් කිව්වා. ඊට පස්සේ මේ අපඩම් වගේකුයි හාල්මැස්සෙක් විතරකේ බැදලා දාලා දුන්න බත් එක. ඒ ජාදේ වල මස් මාස් කයිද මොනවද කියලා මම දන්නේ නැති මේන දෙන දාලා කියලා මම කාලා බලනවා. කාලා බලලා දැන් මෙහෙවිල බලනකොට සම්පූර්ණ ප්‍රතිපත්තියක් තියෙනවා නිෂ්මාංශය. මට ඒක වැසි කියා හරි කියලා. බුරුම යනකොට යන්න ඉස්සරම ගියා මොනවා තාලකින්වත් එළවලු කෑවල බඩ බෑ. ඒ මොකද ඒකේ පුදුම විදියට මස් මාස් ආහාරයක් තියෙනවා. ඒත් මම හිතන්නේ ගියා වෙන ඕන දෙයකට ලෑස්තිලා යන්න කියලා. යනකොට වෙනම ভেජිටේරියන් ටේබල් එක. හතර දිනක් මම යන්නේ ඉස්සලා ভেජිටේරියන් ඉඳලා වැඩි පටන් ගන්නවා. ඒත් ඒ ස්වාමීන් වහන්සේ බයිනවා. ভেජිටේරියන් වෙනවට බයිනවා. ඒකට ප්‍රතිපත්තට ගන්නවා. කවුරු හරි කරන්නේ නැත්නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ වගේ මේ දිගින් දිගට සිද්ධ වුණා. ඒ ඔය 77 පටන් ගත්තට පස්සේ 80 හතරේ ඒ කරගෙන කම්පැනි වැඩකට මම ඕලන්දේ යන්න වුණාට සුමාන දෙකක් හිටියා. ඒ සුමාන දෙක අතර තන්නේ කරන් අස්මාල් කාර්ය බියර්මයි පීවේ කවදාත් පොළොව පෑග වෙන්නේ සපත්තු කොළඹ ඉඳලා සුමාන දෙකක් ඉඳලා ආවා අය ලංකාව. ආවට පස්සේ බහිනකොට මම හිතාගත්ත ආයසර ලංකාවට ආවට පස්සේ ආයෙත් නැහැ කියලා ඉතින් මම දන්න මේ කෑවයි නොකෑවයි කියලා කිසි වෙනසක් නැහැ. කන මිනිහට බනින්නෙත් නැහැ මම නොකන මිනිහා ගුණේකුත් නැහැ මට දකින්න. ඒක නිකන් පුදුට කරගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ශක්මණේ යෙදී සිටින විට වාඩියෝ විකස පතුල් හරහා යනෝ සක්ෂි ධාරාවක් මහා පොළවෙන් ලැබුණක් මෙන්ද ඒ ශාරීරිය යම් පෙසේ කලවීමක් කරමින් නැවත බාහිර මුද හැරීමක් මෙන් යම් ක්‍රියාමාලාවක් චක්‍රාකාර වනසේ දැනේ එවිට බාහිර අභ්‍යන්තර චක්‍රාවල චක්‍රවාලයක් ලෙස ඇත්තව ශක්ති විශේෂ මිස අපේ සාමාන්‍ය ඇසට පෙනෙන ඝන රූප නැති බව දැනෙවි සත්‍යක් නේද පාත දැනුම එකට ඇත්තටම හරි අමාරුයි මේ මොකද්ද කතා කරන්න කියලා සමහර වෙලාවල් වලට එක එක විදිහකට මේක සිද්ධ වෙනවා නැවතත් කියවොත් තියෙන්නේ සක්මනේ ඉදිසිමිට හා වාඩි විගස පතුල් හරහා යන්නා වූ ශක්ති ධාරාවක් මහා පොළවෙන් ලැබුණක් වෙන්න ඒ ශරීරයේ යම් පෙසෙක කැළඹීමක් කරමින් නැවත සාරි බාහිරට මුද හැරීමක් මෙන් යම් යම් ක්‍රියාමාලාවක් චක්කාරකරව වෙනසී දැනි. ඇත්තටම කියනවාදී අපි අර මුළු නාම රූප පද්ධතියම මේ ශක්ති වශයෙන් අත්දැක ගන්න පුළුවන්. ඒක මේ එක එකන එක එකන ප්‍රශ්න දිහා බලන හැටියට තමයි පේන තියෙන්නේ භාවනා කරන එක නම් හොඳටම අර ධාතු පරිස්කාරය කරනකොට ඒ වායෝ ධාතුව ක්‍රියා කරන්නේම කම්පන චංචල ක්‍රම විදියට ඒකත් වැටෙනවා ඊට වැඩිය ඒ ධාතු සියල්ලම සංසිඳලා ගියාට පස්සේ ධාතු නෙමෙයි මේ භූත ධර්ම ඒ ශක්තියක් විදියට පේනවා ඉතින් ඒකෙදි කොයි එක වුණත් හොඳට තේරෙනවා මේක අපි අරගෙන හිටියට සීමාවක් මේ මගේ මේක මම කියලා ඒක නැත්නම් ඒව වැඩ කරන්නේ ඒ චිත්ත නියාම ක්‍රමයට නිරීක්ෂණය කිරීමක තමයි අපිට තියෙන්නේ. අනිත්‍ය නිත්‍ය නැති වෙනස් වෙන සුළු අනිච්ච අනිච්ච කැමැතිසේ නැති මේ දෙකෙන් නිවැරදි කුමක්ද ස්වාමීන් වහන්සේ පහදා දෙන්නේ මේ දෙක මිදි හරි වචන දෙකක් අසුලකට සාපේක්ෂව තමයි බලන්න අනිත්‍ය අනිච්ච අනිච්ච කියලා පද දෙකක් තියෙනවා අනිච්ච කිව්වහම එකක් තියෙනවා ආයන නියන්න ඡයන්න දන්තද ඡයන්න බැදී ඡයන්න තාපදයක් තියෙනවා ආයන නියන්න ඡයන්න බැදී මහ ප්‍රාණ ඡයන්න පළවෙනි එක කනිච්චාම් කියන්නේ නිට්ටය නැහැ කියන එක දෙවෙනි එක තියෙන්නේ ඉච්ඡා කැමති විදිහට පවතින නැහැ කියන මේ දෙකම වචනවල වැරද්දක් නැහැ විතර පසුබිමේ මොන වගේ දෙයකටද වචන යොදවන්නේ කියන එකයි වචන දෙක බලංගු වචන. ගෞතම ස්වාමීන් වහන්සේ උස්ම සංසිදී නොදැනී ගොස් ඒ මොහොත තුල සිටිනා කල්ලි ටික වේලාවකට පසු ඇතිවන වේදනාවක් නිසාවෙන් බොහෝම සෙමින් ඊතා අල්ප වූ ඉරියා වෙනසකින් එම වේදනාව ඉවත් කරගත්තද උස්ම නොදැනීම එසේම පවතී. ඒට හානියක් සිදු වෙන්නේ. තවත් ටික වේලාවක් එසේම කරයි. පසුව කරයි. මේ වැරදි ස්වාමීන් වහන්සේ ප්‍රගුණ කිරීමෙන් පසු දවසක් වුණත් මෙලෙස සිටිය හැකිද? හරීම ස්වාධීන වූ හිස් අවස්ථාවක් නිසා හරිම පිළිතයි. එම අවස්ථාවේදී ශරීරයේ අවශ්‍යතාවලට අවශ්‍යතාවයේද ශාරීරික අවශ්‍යතාවල අවශ්‍යතාවයද නොදෙනී යන්නේද? මෙම මොහොතක් කරා අපට ගෙනගේ ඔබ වහන්සේට අපගේ নমස්කාර පොඩක ස්තුති බුද කරන අතර නිවන්සුද ප්‍රාර්ථනා කරන නිවන්සුද ලැබෙනවා නිවන්සුද වේවා කියන මැරේවා කියන මේක දෙතර නිවන්ස බල වේවා කියන කෙසේ නමුත් මේකෙදී මේ මේ කියන මේ මේ මොකද්ද කියන්නේ සංසිද්ධිච්ච අවස්ථාව තුළ පුළුවන් තරම් කරන්න තියෙන්නේ ඒක තමයිගේ හැබෑනි වහන බාටපත් කරලා ස්වභාවික දේපාවපත් කරලා දිගට පවත්වන්න මේ කියන විදිහට පොඩි ශාරීරික වෙනසක් කරත් හිතේ කැළඹිල්ලක් වෙන්නේ නැති බව දන්නවනම් තමයි තේරෙන්න පුළුවන් මේ දෙක දෙකක් ඒ විවේකයේ හැම තියේදී ශබ්ද ඇහෙන්න පුළුවන් වේදනා දැනෙන්න පුළුවන් කය පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන් නමුත් ආයෙත් ඒ වෙනසෙන් පස්සේ ගිහිල්ලා අර විවේකයේ බුද්ධි විඳින්න පුළුවන් ටික ටික ටික ටික ටික වැඩි කර කර වැඩි කර කර බලන්න කියලා වැඩි කරනකොට මේක පරියන්ක විතරක් නෙවෙයි එදිනදා ජීවිතේ වුණත් ඕනම වෙලාවක කලබල පරිසරයක් තියේදී තමන්ට තමන්ගේ මේ විවේකයට යන්න පුළුවන් ඉබ්බා යන්නේ නැතන කට්ටරන් යනවා ඕනකමක් වෙච්ච ගමන් ඇතුළට අම්බුලිගත ගත්තා වගේ ඒ විවේකේ ලබා ගන්න බැටි එක පරිශන කර කර බලන්න ඕනේ විවිධ තත්ත්වයට. පින්න ස්වාමීන් වහන්සේ කබලිකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර ඒවා ප්‍රත්‍යක් කරන ආකාරය පැහැදිලි කරන්නේ අපි මේක ඇත්තටම අර පාරමිතා සෙන්ටර් එකේදී අපි ඒක කරා. ඒක අපි ඉංග්‍රීසියෙන් දබෝධ කරන්නේ. ඒක නිසා මේක බලමු අපි නා සර්වදේශනවලට සම්බන්ධ කරලා ඒ ආහාර සම්බන්ධ වෙන හැටි බලන්න. ඒක වෙනම මාතෘකාවක් පරිච්ඡේදපාදක සම්බන්ධයි. ඒ නිසා සමාජ අපිට මේ දේශනවලියට මෙහෙට කරන්න පුළුවන්. යමක සෝවාන් වන විට යෝඩ දැන්නේ කෙසේද යමක සෝවාන් වී ඇති බව ඔව් හඳුනාගන්නේ කෙසේද මේකට කියන්න තියෙන අපි හොඳටම පිපාස වෙලාවක වතුර එකක් බොනකොට දැන් වතුර ඇති කියලා අපිට දැනෙන්නේ කොහොමද? එච්චරම. තුවාලයක් තිබිලා බේත් කරන යනකොට දැන් තුවාලේ තනියපයි කියලා වැටෙන්නේ කොහොමද? බඩගින්නක් තියලා බත්යක් අතර හම්බෙනවා කාගෙන කාගෙන ඉඳලා දැන් ඇති කියලා හිතනවනේ. එච්චරයි. ඕක තමයි. ඒ වගේ එකක් තමයි මේකේ තියෙන හිතාන ඉන්නවා මේක නිකන් කහා පාට වෙලා, නිල් පාට වෙලා, ඇද වෙලා, යයි ළඟ ඉන්න කට්ටියටත් කරන්ට් එක වදී කියලා වගේ හිතාන. ඒ කියන්නේ මේ මොනවාදෝ රූපාකාරයක් ඉල්ලන්නේ. ඒක නිසා මේ නංවනම් කෝක වෙතත් තමන් කරගෙන යන වැඩේ තියෙන මේ මානසික ආතතිය දුරු වීම වගේ ඒක ඔය සාමාන්‍ය අපි අත්දකින අත්දැකීම් හරහම තමයි ඔක සිද්ධ වෙන්නේ මේක උච්ච අවස්ථාවක් මිස වෙන මේ විශේෂයෙන්ම කියන්න පුළුවන් කතියක් ඇත්තේ සෝවාන් වී ඇති බව හඳුනාගන්නේ කෙසේද? යමක සෝවාන් වී ඇති බව ඔබ හඳුනාගන්නේ කෙසේද? ඒක කර්ණිමිත රත්න සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ බබ්බෝසෝ තස්ස පටිච්චාද යංකින්ච කම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිත පදස්ස උත්තා තමන් වැරද්දක් කෙරුවට පස්සේ වැරදි කෙරෙනවා. විකටම වැරදි කෙරෙනවා. කායික වාචික මානසික කාදාකත් අරද වහන්න බෑ ඊට පස්සේ. කාට හරි හෙලි කරන්න ඕනේ. ඒ තමයි ඒකේ පළවෙනිම ලක්ෂණය. වංචනික ගතියක් නැහැ. අපබ්බෝසෝතස පරිච්ඡාදාය වෙන වසාලන් විපරිකමක් තියෙනවා. ආය බුද්ධ ධම්ම සංඝ කෙරෙහි තා තමන්ගේ සීලය කෙරෙහි නොසලෙන විශ්වාසයක් ඇති වෙනවා. ඒක අප්‍රසාදේ. ඒක වුණත් ඉතින් හරි අමාරුයි මේ හරියට මේ එකම යාර්කෝ මේ මේ මිනුම් කෝදුවකට වෙන්න මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න තව තමන්ගේ හැටි. ඒක නිසා සර්වචනස වැඩ ඉන්න කාලෙමත් මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ආනන්ද හඳුර හැමදාම ඇවිල්ලා කවුරු හරි මේ දන්න කෙනෙක් මේ පරිලෝක යාම සරෝජන ළඟට සරෝජන වාස ළඟට ඇවිල්ලා අහනවා එයාගේ ගතිය මොකක්ද කියලා. ගිහිලා කොහෙද ඉපදුනේ කියලා. ඉතින් සරෝජනanse කියනවා. ඉතින් පස්සේ සරෝජනanse කියන ආනන්ද මේ විදිහට එක දවසක් ඇවිල්ලා ශාක්‍ය වංශයෙන් මේ 2000ක් විතර මැරිලා. ඔක්කොගම ලයිව් ස්ටෝරි. මේ කට්ටිය කොහෙද කොහෙද කොහෙද සරෝජනanse කියනවා මේක ඉවර කරන්න බෑ ආනන්ද. මෙන්න මෙහෙමයි මේකයි මේක දැනට නම් මේක ඇනලිසිස් එක ඊට පස්සේ Tamanටම Taman දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි බුද්ධ ධම්ම සංඝ කෙරෙහි නොසලින ශ්‍රද්ධාව තමන්ගේ සීලය පිළිබඳ ශ්‍රද්ධාව ඉතින් මේක ආදර්ශයක් විදිහට ආදර්ශයක් විදිහට තියාගෙන කැමතිනම් ඒක දිහා බලාගන්නයි කියලා ධම්මා 16 කියන උපමාව දෙනවා ඒක තියෙන්නේ මේ අදම දෙන වෙනම සූත්‍රයක් තියෙනවා ධම්මා 16 මෙන්න මේකෙන් බලන්න බලලා Tamanට පේනවනම් මේක වෙන කෙනෙකුට කියන්න බෑ. Tamanda විතරක් දැනගන්න පුළුවන් ක්‍රමයක්. මේ පච්චලායමාන සූත්‍රයේදී මට මතක නැහැ. සූත්‍රේ නමක් ඇති. කොහොමද උගක් කාලාවට ඒක කියන්නේ ධම්මාදාන සූත්‍රය. පඥේත්වාන සූත්‍රයේ තියෙනවා මේක වෙනම සූත්‍රයක් තියෙනවා මේ මාතෘකාට මේකම කියලා මේක හරි කි වෙහෙසයි මට කොච්චර කරත් එක එකනගෙන ලහනවා ඒක මට වෙහෙසයි ඒ නිසා තම තමන් දැනගැනීම පිණිසයි කියලා මේක විශේෂයෙන් මහසිසාරට එකටම කියව බණ දෙක තුනක්ම තියෙනවා. මොකද ඒක භාවනා කරනකොට කාටත් දැනගන්න ඕනේ දැන් කවදද ඩිග්‍රී හම් වෙන්නේ, කවදද රහස්කිය හම් වෙන්නේ, කවදද කොන්වොකේෂන් එක. ඉතින් ඒ අවශ්‍යතාවය තියෙන දේ අසාධාරණයක් නෑ මම හිතන්නේ මෙතන එක. ඉතින් එතකොට යාත්‍රාම දීලා කියන බලාගන්න කියලා. කවුරු ස්වාමීන් වහන්සේ මෙතෙක් කරගෙන ආවා වූ බෝධි පූජා, තුන්වන් වන්දනා, පිරිසජ්ජායනා, දානමය පින්කම්, සීල සමාදන් මේ සියල්ලම අපව සතර පුරා සරිසන සංස්කාරකතුවක් ලෙස දැනීම වැටේ. මේ සියල්ල සාදුටත් ඉටු කිරීමෙන් වැළකීම සුදුසුදු ස්වාමීන් වහන්සේ විවිධීතු නිවැරදිම ප්‍රතිපදාවද පහදා දෙන ස්වාමීන් වහන්සේ. අවස්ථාව හැටියට හොඳයි වඩා හොඳයි දෙක තේරුම් ගන්න වඩා හොඳ වෙනුවට වඩා හොඳ කරන්න. වෙලාවෙ හැටියට සත්‍යක මරණයට හොරකම් කරනවට වැඩිය හොඳයි බෝධි පූජාවක් කරන්න. වෙන වෙන කරන අපේ මොනන්තවත් වැරදි වැඩ කරන වෙනකොට මේවා ටික හොඳයි. මේට වැඩිය හොඳ වැඩක් කරන්න පුළුවන් නම් මේක පැත්තකට කරන්න. ඊට වැඩිය හොඳ වැඩක් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේකට මේ සාපේක්ෂව උත්තරයක් මිස දෙන්න එකක් නැහැ. බුද්ධජනසේ දීලා තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක් හොඳ නරක දෙකේ හොඳ ගන්න. හොඳයි වඩා හොඳයි දෙක ආවට පස්සේ වඩා හොඳ දෙයට යන්න. ඉතින් ඒක මේ සංසන්දනාත්මකව කියනවා. අර මේ දේ කළ යුතු මේ දේ නොකළ යුතු කියලා හැම කෙනාටම සාධාරණ එක දෙයක් කියනවා. ඒ නිසා මේවා මේ අපි ආගම වෙනුවෙන් ධර්ම වෙනුවෙන් අපේ ඊගා પરම්පරාව පුරුදු කරන්න ඉස්පෙච්චා කරගෙන කරන යනකොට දානයට වැඩිය සීලය සීලයට වැඩිය සමාධිය සමාධියට ප්‍රඥා කියන වැඩ පිළිවෙලේ වඩා සුදුසු එකට සම්පජාන්‍ය යොදවලා එහෙම නැත්නම් තමලගේ සීමිත වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව වඩා ලාභදායක ආයතනයේ තමයි ආයෝජනය කරන්න ඕනේ. ඕකේ ආයෝජනය කරනවා කියන එක ලාභ ඒ ලැබෙන ලාභ අනුව සලකලා බලලා තීන්දුව කරන්න කියනවා. හැම කෙනාම කියයි මයිලක ආයෝජනය කරන්න කියලා. කොම්පැනි කාරෝ කොයි කරක් කියනවා. ඒත් ආයෝජනය කරන එක නම් බලන්න ඕනේ වැඩි මේ ගොවිතැනක් කරනකොට ඉස්සලා ගොවිතැන කරන්න කියලා කියන්නේ සරු පොළොව. ඊගාට මඳහත් පොළොව ඊගාට තමයි සරු පොළොව ගොවිතැන කරන්නේ. අල්ප වූ කටයුතු නැත්තන් වීම සහ සෑහළු ගත පැවතුම් නැත්තන් වීම මේ කාරණා දෙකම ගියන්න ඉතා අවශ්‍ය බැවිනේ කරුණාකර විස්තර කර දෙන්න මැනවි මේකත් මේ මේකත් ඉස්සලා කීප එකත් එක්ක සම්බන්ධයි සතර සම්පජඤ්ඤ අපේ මේ තේරවාදී විස්තර කරනවා වැඩක් කරන්න ඉස්සලා පහින්ට පෙර සිතා බලන කියන සංකල්පයේ ඒකේ සාර්ථක සම්පජන්ණී, ගෝචර සම්පජන්ණී, අසම්මෝහ සම්පජන්ණී, සප්පාය සම්පජන්ණී කියලා සම්පජන්ණී කර්ම හතරක් තියෙනවා. වැඩක් කරන්න ඉස්සෙල්ලා සලකා බලන්න. ඒක ලීසියට සරලව සුන්දරව ඉදිරිපත් කළ දෙන්නා පන්දි ස්වාමීන් වහන්සේ වැඩක් ඉදිරිපත් වෙච්චාම යුතුය අයුතු බලන්න අයුතු දේ අතහැරලා යුතු දේ අරගෙන හැකි නොහැකි බලන්න කළ යුතු නම් මට කරන්න බැන්නම් බෑනේ ඊට පස්සේ හැකි දේ අරගෙන හැකි දේ රුචි දේ කරන්න. ඒතකොට සාර්ථකත්වය වැඩි. ඒක තමයි දන්නවා මේ වැඩේ විතරයි මට කරන්න පුළුවන් කියලා. අයිතු දේ කරන්නෙත් නෑ, බැරි දේ කරන්න යන්නෙත් නෑ. ඒ වගේම තමන්ට කරන්න රුචි නැති දේවල් ඒ ඒ මොකද කියන්නේ? ඒ සීමාවට කියලා බැලුවත් අපිට ඇත්තටම කරන්න ගොඩාක් වැඩ තියෙනවා. එතකොට එන්නේ එන්නේ වඩා ප්‍රයෝජනවත් වැඩ ටිකට යනවා. ඒක නැතුව වැඩවල තියෙන උනන්දුවට කෑ ගහන ගතියට බලපෑම් වලට යන්න ගියොත් අපිට කාදා සංවිධානය කරන්න වෙන්නේ. ඒකෙන් සහැල්ලු ගතිය අත්දැකීම සඳහා ලේසිම ක්‍රමය තමයි වෙන සහැල්ලු ගතිය ඇති නැත්නම් අසුරු කිරීම. එහෙම නැත්නම් හැම වෙලාවෙම ඒ භවනා නොකරන අය නිතරම උච්චන්න ආසන්න කාරණා අරගෙන මොනවා හරි දෙකින් හිත අවශ්‍යගෙන අනික් කටියත් අවශ්‍යගන්න එක තමයි ඒ අට්ටික වැඩේ. ඒක නිසා හොඳ වැඩේ තමයි එවැනි අතට තමයි ගොඩක් ඉන්නේ. ඒ වෙනුවට විවේකයට විවේක වනපත්ත සීනාසන ආශ්‍රය කරන ඉන්ද්‍රිය සංවරය වගේ විවේකයට කර කරන අය ඇසුරටපත් වීමෙන් ඉබේම ඒ අර නිශ්චල ගතිය වලට සහැල්ලු ගතිය වලට යන්න පුළුවන් ඒක අර්ථයක් කියනවනම් මේ සහැල්ලු නිශ්චල ගතිය ඇති පරිසරයක කියලා ඒ කම්පන වේග තමයි උරා ගන්නවා මිසක් තමයි පරිසරයක එහෙම සහැල්ලු ගතිය ඇති කම්පන ඇති කරන්නේ ඒක හරි වෙහෙස යනවා ගොඩක් කල්යනවා හොඳම වැඩ තමයි එහෙම තැනක් ඒවා පුද්ගලියෝ ඇසුරු කිරීමෙන් තමයි ඊට අනුයාතව කටයුතු කිරීම තමයි කල්‍යාණ මිත්‍ර සේවනය තමයි කරන්න තියෙන්නේ. ඒක කෙරෙන්න නම් කල්‍යාණ මිත්‍ර සේවනය කෙරෙන්න නම් අසේවනාච බාලාණන් කියන එක වග බලන්න. අපි ළඟ තියෙන දැන නොදැන අපි මේ බාලයන් ඇසුරු කිරීමට ඒකේ තියෙන අනතුරු දන්නේ නිසා බාලයන් ඇසුරු කරන වැඩි. ඒකට කල්‍යාණ මිත්‍රයන් අපි තරහ එන්නේ ඉඳ නැහැ. මේ නිසා අපි ප්‍රයෝගයෙන්ම බාලයන්ගේ අසුර අයිකන්නේ කරලා දෙනකොට කල්යන මිත්‍රාන්ගේ අසුරත් ඒ වගේම ඔය කියන මේ මේ නිශ්චල කරපත් ගතියත් අංගේ අසුර ලබන. එහෙම නැතුනොත් එහෙම අපි අර අපි දෙන ভাইබ්‍රේෂන් එක හැටියට කම්පණය හැටියට කල්යන මිත්‍රාට ඕන වුණත් අපි ළඟට එන්න බෑ. අපි නිතරම මේ කාමභෝගී අර තිගැස්සෙන සුළු උද්වේග කරපේසක් ගත කරන්න ගියා. ඒක නිසා ඒක පරිසරත් එක්ක තදින් බලපානවා ඒ ප්‍රතිરૂප දේශ වාසයත් එක්ක මේ පින්කිරීම සුදුසු භූමියත් එක්ක තදින් බලපානවා. අවරේ ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනා වැඩිමිට මම උපදේශ ප්‍රතිමයෙන් ලබාගත්තේ ඔබ වහන්සේගෙන්. දුන්න උපදෙස් පිළිපදින්න හොඳින් සතිය පිටවාගෙන බාහනාට දැන් යොමු වෙන හැකිය. ඒ පිළිබඳව වාචික සූත්‍රය. ත්‍ර්ස්මාශ්‍රවණේ අවසන් වීට හිතේ ඇති වෙන ප්‍රබෝධය සමගම බාහනාය වැඩිවීමට මට පහසුයි. එසේ සිටින එක අවස්ථාවක මට කිසියක පිටට තට්ටු කර අවදි කළ නිසා මම මගේ නලල දැඩි කම්පනයක් සහිත හිස රදයක් ඇති විය. ඉන්පසුව මුල් දිනේ භාවනා කිරීමට අපහසු විය. මේ தත්ත්වය පැහැදිලි කර දෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපි සෙනගක් එක්ක වැඩ කරනවා. ඉතින් කාලසටහනකට වැඩ කරනවා. ඉතින් එතකොට මේ කාට හරි ඒ සතිය දිකට පාත්තගෙන යන්න ඕනේ නම් යට වෙන කෙනෙක් ඇවිල්ලා ඉතින් කර්මාවේ මෛත්‍රිය වෙන්න දී ඊගා දෙන වැඩේට මතක් කරගන්න. මතක් කරපුවාම වෙන්නේ අර අර තිබුණු මේ ගැම්ම කඩලා යනවා. මගේ දවසක් ඒ ගුරුමේ අනිදාරාමේ අලුත් ශාලාව හදලා මම භාවනා කරගෙන ඉන්නවා. මට සාමාන්‍යයෙන් ඒ දවස්වල පැයමදි යන්න ඕනේ හැම වෙලාවෙම මම කරන හොඳට සක්මන් කරලා වාඩි වෙච්චා ඔය යනවා. ඉතින් කවුරක්වත් ප්‍රශ්නයක් නැහැ. ලංකාවෙන් ගියාම කෙනෙක් මාව හොයාගෙන ඇවිල්ලා. එයාට කියලා තියෙනවා මේ පැයේ භාවනා පැය ඊට පස්සේ උඩට යන්න. එයා උඩට ඇවිල්ලා මම භාවනාවේ ඉන්නවා. යාළුකම වැඩිකම නිසා පිටට දට්ටු කරලා උඩින් ඇවිල්ලා මෙහෙම එළු එබුණමයි කියලා. ඔළුවේ ඔළුව මෙහෙම යහපැත්තෙන් ඇවිල්ලා මට මේක ඇත්ත ගරපු ගමන් වෙන්න ඔළුව මේ පාත් වෙන මට ඒ වෙච්ච කම්පණේ හාමුදුරන්ට තේරෙනවා ඊට පස්සේ කිව්වා අනේ සමා වෙන්නේ කියලා මට මොනවක් කරගන්න විදියක් නැහැ ඒක කොහොමදක්වත් නොවිය යුත්තක් ඊට පස්සේ මම කල්පනාසේ මේ භාවනා කර කර ඉන්න වෙලාව කියලා කියන්නේ අපිට ඉතාමත්ම කලාතුරකින් හම්බ වෙන වෙලාවක් ඒකට ඔය කෑමකට නෑමකට වගේ දෙයකට ඒ අනුතරතාවය නැත්නම් අඩු ගානේ 17ක් 18ක් ගෙවා. අච්ච තමයි. ඉතින් මයට ලොකු සුවදයි. හැබැයි ඒ කතා කිව්වේ තරකටම තමයි මේ පිටට අත තියලා ඉස්සරහින් නෙමනම අයක. ඇත්ත ඒක අරනකොටම ඒ යාටම තේරෙනවා පිච්චි කම්පැනි කියලා. ඒක දවසක් මම මෙහි මිස්සනවනේ ඉන්න වෙලාවක පරක මත එදා එන දවසට ලොකු සංහිත සෑහෙන අමාරු. ඉතින් මම හිටියා හිටියා හිටියා හිටියා දොස්තරට වෙලාවක් කියලා තිබුණේ නැහැ. සම්පූර්ණ භාවනා ශාලාවට ගියා. ඊළ එන ටිකට දොස්තර මහත්තයා ඇවිල්ලා ලොකු සංහිත එක්සර්සයිස් පදත් කරනවා ලියලා උපදේශ ඔක්කොම ලියලා තියලා ගිහින්. මම ගිය ගමන් ඉවරද ගම ලොකු සංහිත කාට ගියට පස්සේ කිව්වා තාම ආවේ නැහැ නේද නැහැ ඇවිල්ලා ගියා. මෙන්න විස්තර ටික කියලා. ඊළඟ මම ඔක්කොම කියලා බලලා කිව්වා මම මම කිව්වා නිකන් තදිම වගේ කිව්වා මේ වෙලාවේ මම හිටියනම් මං හිතන්නේ වඩා හොඳයි දොස්තර මහත්තයා. අපිලා හිටියනම් හොඳයි. කවුරක්වත් ඇවිල්ලා මට කතා කරේ නැහැ නේ කියලා. ඒක ලොකු සංස්කෘතිය නෑ නම අපි භාවනා කරන වෙලාවේදී අපි කාටවත් එහෙම කරදර කරන්නේ කොහොමද? මම ගාමිණාචරේ මට මමයි දොස්තර මහත්තයා කතා කරනවා තමයි මට උපදේශය හම්බ වෙන්නේ. මම ඒකටමයි හිටියේ. නමුත් මම පොඩකට එහෙම ගියා. ඒ වුණාට මේ කමක් නැහැ මේක ලියලා තියෙනවානේ කියලා මම කිව්වට පස්සේ කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු භාවනා කරගෙන ඉන්න තැන් වල බුදුහාමුදුරුවෝ ළඟට ආවම නැගිටින්නයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කරන ගෞරවය නැගිටලා කරන ගෞරවය නෙවෙයි ගෞරවය. ඉඳගෙන කරන එකයි ඒක නිසා ඒකට උදව් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔය සිද්ධ වෙන අපතන කුසහන්ස කිව්වේ Tamante එහෙම භාවනා කරන්න ඕනේ නම් ටිකට යන්න ඕනේ නම් සමහර කෙනාට කැම ගත්ත තැනම ඉඳගෙන යන්න ඕන. ඒ ඉන්න පරියන්කෙම ගහන්න ඕන. එහෙම වෙනකොට එතනින් ලොකු හඳුනන කියලා කරන්නේ. මට මෙන්න මේ වෙලක් වෙනවා. එහෙම වුණොත් මම මේක කරනවා. ඉතින් මෙහිදිත් කරන්න තියෙන්නේ සංවිධායකරු කියලා තියෙනවනේ මම මේ වුණොත් මම කැමති නාවත් මෙහි වෙලා තියෙන අපේ වෙලා තියෙන නිසරණනේ කවුරුරි දාන්නට වැඩි නැත්නම් සංඛ්‍යාවන්සනම කවුරුරි කුඩි දිගට දාන්න ඕන. ඉතින් ඒ නැති සංඛ්‍යාවන්සනමක් කියනවනම් කියලා තියෙන්න ඕනේ මම නාවොත් ගණන් ගන්න එපයි කියලා පණිවිඩ දීලා කියන්න ඕනේ. ඒ නිසා එහෙම වෙනකොට මතක කරලා කියන්න ඕනේ මම සමහර වෙලාවට මේ විදිහට පරියන්ක සක්මන් කරන එකක් නෑ. මම දිගටම පරියන්කේ කරාවි. දිගටම සක්මන් කරාවි කියන එක තව එක්කෙනෙකුට කියලා කරන්නයි කියලා කියනවා. එතකොට ඒ සිද්ධිය මේ සමාජයේ පද්ධති කඩාගෙන යන්නේ. ඒ වෙලාවට අපිට කරන්නේ තව එක්කෙනෙක් දැනුවත් කරලා තියෙනවා ප්‍රශ්නයක් ආවොත් මතක් කරලා තියෙනවා. ඉතින් ඒක සාමූහික භාවනාවකදී මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒකට අර එකිනෙකේ තියෙන අවස්ථාවක් දුර වෙලා යනවා. මේක තුන් මේ මම හිතන්නේ හතරවෙනි සදා වාර්තා වාර්තා වුණේ ওই දිසලා සුදු අය ආපු උඟක් වෙලාවක ඒ කට්ටිය මට කියලා තිබුණා ස්වාමීන් වහන්සේ හරියම හොඳයි අපේ අම්මලාත් සහෝදර සහෝදරයෝ වගේ. ඒකට කිසිම ගාණක් නැහැ පිටත් අත්තු කරලා කතා කරනවා ඒක කැමරට යන්නේ. ඉතින් කියනවා මට හොඳටම තේරෙනවා කිව්වා අනුකම්පාවෙන් කරන්න කියලා. නමුත් මට ඉල්ලීමක් කරනවා ඊට පස්සේ මට එහෙම කරන්න එපා කියලා. මම කිව්වා ඒක නම් වෙනවන සංවිධායකට කියලා. වැඩි වෙලා ඉන්න අවශ්‍ය නැහැ කියලා කරන්නයි කියලා. ඉතින් ඒක නිසා ඒක අපි අර මුල් දවසේ පත් කරගත්ත අය අර තව කෙනෙක් තව කෙනෙකුට යෝගේ කරන්න යන්න එපා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ කවුරුහට වැරලා මීමක් කරලා දඟලන වෙලාවේ කරබනින්නේ කියන එක. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඔබ වැඩක් බලාගෙන කියන එක නෙවෙයි. මේ බාධා කරන එකනේ. ඒ නිසා ඒ වගේ අවශ්‍යතාවයක් උනොත් වෛද්‍ය ප්‍රතිකර්මයක් හෝ වගේ දෙයකට අපි දෙන්න යන්න ඕනේ. නමුත් අර වගේ විවිධ වෙනකොට ඉවත් තරම් මේ හැඟීමකින් කටයුතු කරන තමයි කරන්නේ. නිවසේදී සක්මන් කරන භාවනා කරනකොට යමක් යමක් පිළිතුරක් බලාපොරොත්තු වෙන යමක් ඇසුවොත් ක්‍රියා කිරීම හොඳද මේ නිතර සිදුව නිසා අවස්ථාවේදී කතා කර සිටීම වෙන උපාංශික අදහස්කමක්ද ඒක මේක වෙන්නේ මොකක් වෙලාවට අර සිද්ධ වෙච්ච තැන් වල නෙමෙයි අපිට සක්මන් කරන්න වෙන්නේ සක්මන් කරන ලක්ෂණ නෙමෙයි ඉන්න තැන් වල ඒකට කාටත් වගේ ඇවිල්ලා මේ ආමන්ත්‍රණය කරනවා යමෙක් පිළිසුළු බලාපොරොත්තු යමක් ඇසුවොත් ඒ කියන්නේ ඒක පොදුවේ වැඩ කරන්නේ වාතාවරණේ නෑ ඒ නිසා මොකක් වෙලාවට කරන්න තියෙන විවේක තනක් පිටිසෙන් වෙන් වෙච්ච තනක් කරන්න ඕනේ ඒ වගේම අනිත් පිටිසත් අර ඉස්සෙල් ප්‍රශ්න වගේම තමයි අපිට හම්බ වෙන්නේ බොහෝම කලාතුරකින් තමයි සක්මනක් කරගන්න පරියන්කයක් කරන්න. ඒ හම්බ වෙන වෙලාවේදී ආමන්ත්‍රණයක් කරනවා කියලා කියන්නේ උත්තර නොදී හිටියොත් බරපතල මේ වර්ධ වාටා ගැනීමකට යන්නේ. උත්තර දීමෙන් Taman වෙහෙසකටපත් වෙන නිසා ඒ වගේ වෙහෙසකට තත්ත්ව ඇති නොකර සිටීම මේක මේ මගේ ජීවිතය ගත්තොත් එහෙම කවමදාකවත් මට පැයක් සක්මන් කරන්න හම්බ වෙන්නේ නැහැ කොතනකවත්. කොහොම කරන්න ගියත් කවුරු ඇවිල්ලා කතා කරනවා. මම බලලා තියෙන්නේ ඒක තමයි ඒ මගේ ධෛර්යය. මොන්න ජාතිකේරුවත් එක්ක කවුරුහරි හිටගෙන ඉන්නවා. එහෙම නැත්නම් අර ප්‍රශ්නට කතා කරනවා. මම ඉතින් තියෙන හරි මම දන්නවා මම කොච්චර ජාතිකේරුවත් මම හිත හදා කරන දේ අර මනුස්සයාගේ වෙහෙස දිහා බලනකොට මට දෙනවා ඒක බබා නලවලා තියෙකත් තමයි ඉවරයි. මම නම් ගානක්ම නැහැ. ගාණක්ම නැහැ මොකද මේ අර එලිපත් ඉන්න බල්ලා වගේ තමයි. මට හම්බෙලා තියෙන ජීවන මගේ චරිතය හැටියෙම මට හම්බෙලා තියෙන භූමිකාව එච්චරයි. ඒ නිසා මම මේ ගණන් ගන්න යන්නේ නමුත් ඒක මේ හැමෝටම කරන්න බෑ. හැමෝටම කරන්න බෑ දුවන පයින්නවා සමහරුන්ට හරියටම කේන්ති යනවා. සමහරුන්ට ඒ වගේම හරියට මේ අසහනයටපත් වෙනවා. අයි මේ වගේ දේවල් කරන්න. මම නම් කියලා දෙන්නේ මම විවෘතව කියලා තියෙන්නේ ඕනම කෙනෙක් ඕනම වෙලාවක එන්න මට එක දවසක් මම ලිව්වා පිටු එකමාරකට ආටිකල් එකක් ද available man කියලා. කිසිම වෙලාවක කිසිම කෙනෙකුට මොනම හේතුවක් නැවත්පත් නීතියක් දාන්න ඕන විදිහට කරපන්. ඕන විදිහට පාවිච්චි කරපන්. හැබැයි මම පුළුවන් පුළුවන් වෙලාවට කවුරුත් නැතුලට විවේක වෙන එක මම බලනවා. ඒකට සතුටක් තියෙනවා මේක නිකන් මයි කීබෝඩ් එක කොයිදෝ තියෙන බියුරු කරන තාලෙට කීබෝඩ් එක මෙහෙට කරන තාලට වැඩි යනවා. ඒ නිසා මම කරගන්නේ නැහැ. මම මේ වගේ දැක්ක ඇත්තටම අපි ලොකු ශාස්ත්‍රයේ තර්ක නැහැ. ඒ බුරුමේ පන්දි ශාස්ත්‍රික පන්දි ශාස්ත්‍ර ගෞරවය තිබුණට මම දැක්ක කාගෙන් ඉල්ලීමක් ආවත් කවදාකත්ම සලකා. මොන જાති ඉල්ලීමක් ආවත් නසලකා හරින්නේ අඩුවන බෑ කියලා හරි කියනවා. ඒකට ගෞරව කරනවා. ඒ නිසා නිතරම නිකන් මේ පිළිගන්න සුළු ගැතියක් තමයි තියෙන්නේ. නැවත ඒක ඒක බලාපොරොත්තු වෙන්න නරකයි තව කෙනෙක්ගේ. ඒ නිසා ඒ අවස්ථාවේදී කතා නොකර සිටීම ගැන මේ නැත්නම් උකර ඉන්න එක තමයි ඇත්තටම දිය යුතු ආදර්ශය. නමුත් ගෝධනෙක් හිතනවා එතකොට ඒක මේ නොසලකා හැරීම. ඒ කියන්නේ අඩුසලකිල්ලක් කරුවයි කියලා කතා කරන්න කියන්නත් බෑ. එකම දේ තියෙන Tamande එමනම් විවේක තනකට ගිහිල්ලා සක්මණක යෙදෙන්න ඕනේ. ඔපරේෂන් එකක් කරනකොට තියටර් එකකට කාටවත් එන්න දෙන්නේ නැහැ. ඒකේ ටිකට් එකක් කිසිම විසිටර්ස් බෑ. බැංක් එකේ කවුන්ටර් එකේ වැඩ කරනකොට ඒ මේ කවුන්ටර් එකේ ඉන්න කෙනෙකුට කිසිම පුද්ගලික කතාවක් කතා කරන්න තානම් හම්බ වෙන්නත් ගන්න. ඒ කවුන්ටර් ඉනකොට ඒ ඒක සීරියස් වැඩක් කරනවා. මේ වගේ ඊට වැඩි හුඟක් වැඩක් මේ සක්වන. ඒ වගේම තමයි පදියන්කේ. නමුත් අර මේ එකම පිටසක් එකම තැනක භාවනා කරනකොට කවුරු හරි කියලා දැන් යටිකුල පුත්තේ ආවේ බුදුරජාණන්සේ සක්මන් කරගන්න. ඉතින් පාන්දර. ඉතින් බුදුරජාණන්සේ ගිහිල්ලා මොකදයි කියලා කතා කරපු නිසා පළවෙනි රහතන් වහන්සේලාගේ හැටෙන් 55ක්ම එහෙම තමයි හම්බුනේ. ඒකට තමයි බුදුරජාණන්සේ පාරමිතා පුරාගෙන ගියේ. ඒ නිසා කාටවත් කරන්න එපා මේ වැඩේ. නමුත් තමයි ළඟට එනකොට මතක තියාගන්න මේකෙන් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති විදිහට අඳුම මේ අන්‍යෝන්‍ය අවබෝධයක් අන්‍යෝන්‍ය අනවබෝධයක් සිදු වෙන විදිහට වැඩ කරන එකයි කියන්නේ සාමාන්‍ය බුද්ධිය තමයි කියන්නේ. හුස්ම රැල්ල නොදැනී එලෙසම සිටිනා කලෙහි එකවර ලොකු තිගැසීමක් ඇති වේ. එහෙත් ඊපසු නැවත භාවනාවට කෙලිගෙන යෑම ලෙස එකවර තිගැසීමක් ඇතිවන්නේ මන්ද ස්වාමීන් වහන්සේ. මේක මේ සතිය අඩපාඩුකමක් තමයි මේකෙන් කියන්නේ. කෙසේ නමුත් ලොකු හානියක් වෙන්නේ නැහැ. මේ කරන් ගන්න තුොත් තිගැස්මෙන් පස්සේ ආනාපානෙට නම් එන්නේ වැඩි මොනවාක්වත් බාධාවක් වෙන්නේ ආයසරයක් ආනපන සංසිඳනකට ආයති ගැස්සේ ආයයයි ඕකම තුන් හතර සැරයක් ගියාට පස්සේ ඒක නිකන් සාමාන්‍ය මේ ගුරු වෙන්න පටන් ගන්නවා. ඒකට ඒකේ තියෙන බලපෑම අඩු වෙනවා. මේ වෙන්නේ අර ඊටාම ගැඹුරු සියුම් தත්ත්වයට ගැළපෙන සතිය මදි වෙනකොට ගැස්සීමක් එනවා. හොඳට දැනගෙන හොඳ සියුම් සත්‍යයක් ඇති කරගන්න පුළුවන් නම් සත්‍යය දියුණු වෙලා ඒතිගැස්මෙන්නේ නැතුව ඊටත් වැඩිය අරමුණේ හොඳ ගැඹුරකට යන්න පුළුවන්. ඒ නිසා මේක භාවනා හොඳ සම්දිස්ථානයක්. මේ නරකක් වශයෙන් කල්පනා කරන්නේ නැතුව බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා මේකත් වැඩි සත්‍යයකින් මේකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වය තමයි අපි ඉස්සරහට යන්න ඕනේ ඉස්සරහ පෙළ ගැස ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ භාවනා යෝගියා කයේ නිරුදයක් දකිද්දී ඒ දකින්නේ හිත බවත් එනම් නාමයේ බවත් නිරුද්ධ වූ කය රූපේ බවත් හඳුනාගනී නම් මේ නාම රූප පරිච්ඡේ ඥානයේද ඒසේ වන්නේ නම් කර්ණාකරම ඥානෙ පහදා දෙන්න භාවනා යෝගියා කයේ නිරුද්ධයක් දකිද්දීමයි මට පේන්නේ නම් ඒ දකින්නේ හිත බවත් එනම් නාමයේ බවත් විරුද්ධව පසු කාය රූපේ බවත් හඳුනා ගනී නම් මේ නාම රූප පරිච්ඡේ ඥානෙද එසේ නොවන්නේ නම් නැ මේක ඇත්තදී මේ කය කියන වචනේ පොඩ්ඩක් විස්තර කරුවා නම් මේක විස්තර වෙනවා මේ අපි කියන්නේ මෙතන ආනාපාන කය ආස්වාස් ප්‍රස්වාස කය ආස්වාස් ප්‍රස්වාස නිරුද්ධ වෙන බව දන්නවනම් නිරුද්ධ වීම දකින්න හිත නිරුද්ධ වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව ඒක නාම රූප පරිච්ඡේ ඥානෙ තමයි ඒ විතරක් නෙවෙයි වායෝ ධාතුව ඇතුල් වෙන තැන කය හට ගන්න තැන ආශ්‍රස් ප්‍රසවාසකය හටගන්න දන ඒ විදිහට දන්නවා ඒකත් නාම රූප පරිච්ඡේඥාන තමයි. ඒක නිසා ඒ විදිහට මේ එක දෘෂ්ටි කෝණයක් විතරක් නෙවෙයි නිරුද්ධ වීම විතරක් නෙවෙයි හටගන්න තනක් තියෙනවා මැදක් තියෙනවා ආශ්‍රස් ප්‍රසවාස විතරක් නෙවෙයි ශක්මනේ තියෙනවා ඒ දෙන්න වැඩ කරනකොටක් තියෙනවා. ඒ නිසා හැම පැත්තෙම වෙන වෙන වෙලාවෙදි මේ සංසිද්ධිය දිහා මේ දෙකක ගැටුමක් තමයි සංසිද්ධියක් කියන්නේ දෙක වෙන් කරලා හඳුනා ගැනීමයි නාම රූප පරිච්ඡේඥාන කියලා කියන්නේ. ආනාපාන සති භාවනා කරගෙන යද්දී නාසිකාව දෙපසේ සිට හිස්මුද දක්වා වේදියන්නා වූ යම්කේ ශක්ති විශේෂක් භාවනාවේදී සංවේදී වේ. මේ ශරීරය ඇත්තව රූප කලාපයන්ගේ ක්ෂය වීම හා විපදීමදයි හිතේ. එන්නේ වගේ හිතන්න යන්න එපා. ඒකට නිසින්ද වෙන්න දෙන එකයි කරන්න ඕනේ. මේ මුල, මේ මැද, මේ අග කිය. එහෙම නැතුව මේ මේ කල්පනාවට ගියොත් වෙන්නේ මොකද? අර සංසිද්ධිය ප්‍රායෝගික පැත්ත පැත්තකට දාලා කල්පනාවට ඒක. අන්නේම කල්පනා වලට යන්න දෙන්නේ නැතුව මේ සිද්ධියක් වෙනවනම් ඒකට නැවත නැවත වෙන්න දෙන්න මුලමදාක වශයෙන් බලන්න. මේ දැනීම උදේවය ඥානයට කරුණාකරම ඥානය පහදා දෙන්න. මේකෙන් අදහස් කරන්නේ මට පේන්නේ භාවනාවට වැඩිය අර ඉතිං ඇති කරගත්ත එක එක ඥාන රාමු වලට මේ රිංග වඩ හදන නිසා ඒ පැත්ත ඉස්සර කරගෙන යන්න එපා. ඒක නරක දෙයක් කියලා නෙවෙයි. එතකොට වෙන්නේ භාවනාවේදී හුඟක් කරලා කල්පනා කරගෙන ඉන්න. ඒ නිසා නිසින්ින්දේ තමන් ගත්ත අරමුණ දිගේ යන්න. ඒක මොන නම වෙනව වුණත් මේ ඥානේ දහස්වර පහළ වෙන්න ඕනේ ඒක මොකක්ද කියලා දැනගන්න ඉන්නකොටම පළවෙනි සැරේ මඳුරගත යුතුයි කියලා එහෙම එකක් නැහැ. නැවත නැවත වෙනකොට තමන්ට නිසක භාවයේ ඉන්න පටන් ගන්න ඒ නිසා ඒ ඥාන පිළිබඳව දේශනාදී පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක තමන් අර භාවනාවේදී ප්‍රත්‍යක්ෂේ කඩාගෙන චින්තාමය කොටස් විචර කරගන්න හේතුවක් කරගන්න බෑ ඒක. භාවනා මධ්‍යස්ථාන තියෙන ඇබ්බැහි රෝගයක්. මොනවා හරි කියපු ගමන් ඒක භාවනාදී කල්පනා කරන්න බෑ. විශේෂයෙන්ම ඔය විපස්සනා ඥාන පිළිබඳ. මරණසන්නේදී පෙනෙනු කියනු පෙනෙන කියනු ලබන ගති නිමිත්ත හා හේන. දකින්නේ විඥානයේ එකම ශක්ති මට්ටමකද අනාගතයේදී වියයි කර්ම පිළිබඳව එසේ නිමිති වශයෙන් පෙන්ෙන හැටි කර්මාකර පහදා දෙයි. මේකදී නිමිති බලන කෙනෙක් ගාවට ගියා නම් ඔන්න ගාණක් ගෙවල බලා ගන්නවා. මම ළඟ නෑ එහෙම. එහෙම නිමිති බැරිලක්වත් නිමිති පේන ගතියක්වත් නෑ. මට පොඩි කාලේ නිමිති මාළුවක් පේන්න බෑ. කංකුල් නෙවෙයි කංකුල් මොනද? නෑ කංකුල් නෙවෙයි. කංකුල් වගේ මේ දැක්කම තම්පලා. තම්පලයි නිමිති අරගෙන කොල්ලන්ට ගහලා ඉරනවා. හව ගෙතෙට එනකොට. නිකන්වත් නෙවෙයි මොකද්ද ඔය ගත් తీරනේ දැන් හරි ආසයි මම. දැන් කොහොම හම්බ වෙච්චාම ඔය හොඳ ඒක වටිනා ආහාරයක් විදිහට මේ කියපු නිසා ඒ දවසට නිවිති තම්පල මේ නිවිති වෙන්නත් බෑ. මොකද්ද උලන්නා? ඒ නිසා මේකෙදි මේ ප්‍රකෘති ආනාපානේ පේන තනින් තමයි අපිට මේ දොතන දාන්න යන්න පුළුවන්. මේ වර්ණාසන්න වෙලාදී ඉහිනේදී තියෙන වෙලාව දකින්න හොඳ අස්පනා අපිට දෙන දේ යන්න ඕනේ. ඒක නැතුව අතනින් අල්ලන්න. ඒක නේද කොහොම කියලා දෙන්නද මේ අල්ලගන්න පුළුවන් තැනින් අල්ලලා ගැඹුරට යන්නේ නැතුව ඉතින් ඒකෙදී අනාගතයේදී විහාර කරන පිළිබඳව එසේම නිමිති වශයෙන් පෙන්වන හැටි කර්මාකර පහදා දෙනවා. ඒ වාක්‍යවත් මට වෙන්නේ ව්‍යාකරණ ගැළපීමක් තියෙනවා කියලා. ඉතින් කොහොමද පහදලා දෙන්නේ? ඒක මේ ඉති කරන වැඩක්. ඒක නිසා භාවනා කරන යනකොට ඒක අතුරුඵලයක් විදිහට ලැබෙයි. මේක භාවනා කරලා ලැබෙන ඵලයේ ප්‍රධාන ඵලයකුත් නෙමෙයි මේවා කරන්න ගියොත් වෙන්නේ කවදාකවත් මූල කර්මස්ථානෙට හෝ සතියට ගෞරවයක් හිතින්නේ. එනිසා මූල කර්මස්ථාන නිසා සතියට ගරු කරන්න. එතකොට මේවා මේ මොකද? නබෝ කාලයකින් ටික ටික ටික ටික වශයෙන් වැටෙන්න පුළුවන් ඔක්කොටම අංග සම්පූර්ණ වැටීමක් වෙයි කියලා කියන්නේත් නැහැ අවශ්‍යකුත් නැහැ. භාවනාදී පසුඳුරන්ගේ ක්‍රියාව යටපත් කර අවදියෙන් සිටී. සීනති අවස්ථාවක કෘත්‍රිම සීනති කරත් රෝගයක් නිසා යම් තරමක හෝ අවදිමත් බවක් තිබිය හැකි නේද? එවන් කෙනෙකුගේ අවසාන හිත වන්නේ ශාරීරික වශයෙන් මරණය සිදුවන අවසාන හිත වන්නේ ශාරීරික වශයෙන් මරණය සිදුවන අවස්ථාවමද මේ ඇත්තනම් වෛද්‍ය විද්‍යාවන තේරුම් අරගෙන තියෙනවා. ඔය කියන සංසිද්ධිය මේ සිද්ධ වෙන්නේ ඒක නිසා හරි අමාරුයි. මේ කෙනෙකුට වෙන එකක් කව කෙනෙකුට කියන්න කියන උත්සාහ කරලා තියෙනවා. නමුත් තාම ඒවා තියෙන්නේ බුදු මේ අදහස් මට්ටම. එකක්වත් එහෙම කරන්න බෑ. සර්වඥ වහන්සේත් එහෙම මේ ඉස්තර සාරේම අදහස් ප්‍රකාශ කළා නෑ. දැන් මේ යුගය මේ වගේ දේවල් පිටත හරියට උනන්දු යුගයක්. බටහිරේ මොකද බටහිර මේක කල්ව ගණන් ගත්තේ නෑ දැන් ගණන් ගන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා අපි උත්සාහ කරමු දන්න දනසෙත් නොදන්න දන්න යන්න. නොදන්න දනසෙට මෙතෙන් එන්නත් බෑ. නොදන්න දෙනින් පටන් ගන්නත් බෑ. පටන් ගත්තොත් ඒක උඩු මනෝ විකල්පයක් විකාරයක් වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා මේ මේ ප්‍රශ්න දෙකේම තියෙන්නේ ඒ වගේ මේ සත්‍ය කියන එකට මුත්තන නොදී ඉවරලා ප්‍රශ්න. මම කලකින් වාසිත ඉතා ගෞරවයෙන් අනුමත කරන සතුටකි. අන්න ඕනෑමකට අප්‍රමාණව මේ පින් අනුමෝදන් කරවීම මට සතුටකි. ඒ තුවාංශේ රැස් කරගත් පින් මට අනුමෝදන් කර ලෙස ඉල්ලීම මට සතුටක් නොවේ. මා සිදු කළ පව් ඇතොත් ඒවා පිළිගැනීමට සමාවිල්ලීම සාධාරණව තුවාංශයෙන් අප ඉන් අපව මුදා දෙන ලෙස ඉල්ලීම සාධාරණ නැතේද තනිව මොන දිටිය මගේ වර්ග පහදා දෙන්න. ඒකම හිතන්නලා වන්දනා කරනකොට තියෙන මේකේ ගණන් ගන්න එපා මේවා වැඩි ගණන් ගන්න තු යන්න ඉස්සරහට යනකොට account balance එක වෙන්නේ නිකන් ඔහොම ගිහලා ගොඩාක් අරදී මේවා serious වැඩි ගන්න යන්න එපා. මට මට බලවයි ඉස්සල්ලාම දවසේ මම ලොකු සාංශිත වන්දනා කරන වෙලාව ඔය ගාතාවක් මට නිකන් කරන්ටයක් වගේ. මම දාන ලොකු සාංශ කියලා කියන්නේ ඉතින් අවුරුදු එතකොට මම එනකොට 88යි වයස. මේ හැන්දෑවේ පහන පත්තු කරන්න ගියාට පස්සේ ඔක්කොමලා පහනකුයි මල්වට්ටියකුයි හඳු කුරුටි අරගෙන ලොකු සාක්ෂිලව පහන පත්තු කරගෙන හඳු කුරු පත්තු කරන මල්ලත් දසකාගෙන අපි යනවා විහාරෙට. ඉතින් මේ වෙලාවේදී ඕකාද වන්දාමි වන්තේ කියනකොට මම හිතාගත්තා දැන් එන බැංක් එකක් එක්ක මම මේ ගණදෙනු කරන්න හදන්නේ. මගේ account එකේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. දැන් ලොකු සාන්ත account එකේ හොඳටම තියෙනවා. ලොකු සාන්ත කියනවා මගේ පින් අනුමෝදම් බැංක් කියලා. ඒකට මට හිතෙනවා මට සුද්ධ ලාභේ. යගේ මගේ පින් උපවාසය අනුමෝදන් වෙන්න කිව්වා මගෙන් යාලි මන්ද මේ කන් හැන්දකින් ගන්න තරම් ඕනේ. ඉතින් මට හිතුණා නිකන් අමතර නිකන් අනුමෝදනා ශීර්ෂයේ විශාල ලාභයක් හම්බ වෙනවා මිසක් මේ වගේ මේ මගේ පින් උපවාසය දෙනකොට සතුටක් හම්බවත උපවාසකේ පින් මට ලැබෙනකොට සතුටක් නෙවෙයි වෙන්නේ බමුදිතාව තියාගන්න. ඒ බුද්ධ ජානස කියලා තියෙනවා පාණෙන් පාණපත් වෙනකොට මේ ආලෝකෙ වැඩි වෙනවා. ඒක පාලෝකයේ හැටි. ඒක නිසා මේ දස්පින් කිරියවතට තියෙන්නේ දන්සිල් භාවනා, මනසන බණ දේශනා, පින් අනුමෝදන මේ ඒ කියන්නේ පින් කිරීම සහ පින් අනුමෝදන් කිරීම දෙකම විශාල පොදිදාකින් වෙන්න ඕන එකක්. ඒ නිසා මේක අයින් කරලා හොඳ පැත්තක් නැහැ. ඒ නිසා පුරුවන් තරම් අනුමෝදන් වෙන එකයි කරන්න තියෙන්නේ. මහකල පව් ඇතොත් ඒවා පිළිගැනීම සමා විල්ලන සාධාරණ නමුත් ඔබ වහන්සේගෙන් ඉන් අපව මුදල් ලෙස ඉල්ලීම සාධාරණයි. ඒතර මුදල ඉල්ලුවාට මුදල් බෑ කවුරුත් කිව්වට මිදෙන්නේ නෑ. නමුත් පාප උච්චාරණය හරි වැදගත්. ඇතේ පවක් තියෙනවා කියලා කියනවා කියන එක ඒක ලොකු පෞරුෂත්වයක් එක්කොට කරනවා. මලම් පවක් තියෙනවා. මම මේ වැරද්දක් කරලා තියෙනවා. මම මේ උච්චාරණය කරන පාප උච්චාරණය කරන හෙලිකිරීමෙම පාපයට දරා ගන්න බැරුව. පාපේ රැඳෙන්නේ හැංගන්න හැංගෙන්න හැංගෙන්න. ඉනිසා අපි ගහක් ගාවට ගිහිල්ලා හරි කමන්නේ. ගලක් ගාවට ගිහිල්ලා හරි කමන්නේ උච්චාරණය කරනවා නම් ඒකේ ලොකු මේ ශාන්තියක් තියෙනවා. කස්තෝරයන් පාපචාරණය කරනවා කියන්නේ ඒ දෙකම ඇතුළද? කොහෙද? කස්තෝරයන් නම් පදන්නේ නැහැ. ඇත්තටම කියනවා ඒ වගේ ඔක්කොම පදනම සර්වඥ වාචිකය. මම ලස්සන කතාවක් කියන්නේ. ඒ දවසක් ඒ පල්ලියට කටතිලා කියන්නේ බෑ බව් කරලා. ඉතින් මේ මිනිස්සේ කියලා කිව්වලු පාදර මම පොතක් කරගත්තා. ඊට පස්සේ වාදකෝ අධිකාරයට දෙන්නේ. ඊට ගොන අනේ පාදර ගන්න කලේ පයිදුව. මොනින් ගෙදර ගිහින් බනවල වාදකේ පොත. පාපොච්චන කිව්වද පාදරේ පයිදුවනේ පොඩ ඔකට. අරන් ගිහලා ඒ වගේ මේ පාපොච්චන දෙමොත් හිට්ලර් කියලා තියෙනවා කරපු වැරද්දට සමාවක් දෙන්න ගත්තොත් ඒ තව වැරද්දක් හිතමුද කරනවා තව වැරද්දක් කිරීම දෙන අවසරයක් තියෙනවා. මොඩ විදියට දෙන වෙන වැරද්දකට දෙන සමාව කියන්නේ ඊගාසරේ තරද්ද කළා ආයෙවිල ඉල්ලනවා. ඒක නිකන් තව වැරද්දක් කරන දෙට අවසරයක් වෙන්න ඉඩ දෙන්න බෑ. එහෙම වෙන්න දෙන්න එපා. ඒ අපෝචන්නේ කරන එක මැත්තේයි බුදුරජාණන් කියන්නේ ආයත සංවරය. ඉස්සරහ හැදීම පිටිසයි මේක කරන්නේ. ඒක කට්ටු රචනා සම්බන්ධව. එහෙම නැත්නම් මේ නිකන් සුද්ධවන්තෙක් වශයෙන් පෙනී හිටින්න නෙවෙයි. ආයති සංවරයේ මුල් කරගෙන මේ කියන්නේ. මෙමෙ ස්ථානයේ දාන ප්‍රතිවලට පැමිණි කට පිළිස ඒ කටයුතු ඉතා කැපවීම කරනු පෙනේ. ඒ දිවාරාත්‍රි වුණාගෙන අඬ නිසා අපි වනපෙතක බස් නැවතුමක සිටිනාසේ දැනේ. පිළිසනෝ ගෝසාව වෙනස්සේ ගෝසාව අඩුදිනට හිත එක කර ගැනීමට වැඩි කලකටක් නොවේ. කලක් අත නොවේ. නව කපට අස්වනු නෙළුතුරු කවරැල්ලක පැලීමට සහාය මැලෙස පාලනට දන්වන්නේ නැහැ. මේක මේක බේරන්න බැරි ප්‍රශ්නයක්. අපි පාන්නේ වශයෙන් නිතර සාකච්ඡා කරලා තියෙනවා. අපි ලියනවා ඇත්තටම මෙතනත් ඇති දායක දෙන අය අපි මේ දවස්වල අවල් දවසේ භාවනා දවසේ අවල් දවසේ ඔය ඉන්නේ භාවනාවට පොඩ්ඩමයි ගේන්න එපා. දාන දෙන්න බැරි නම් අතරට අපි දාන දෙන්නම්. අපි ඕගලන්ට දානේ කඩන්න කැමති නෑ. ඕන්නම් අපි උයලා දෙන්නම් වෙන කට්ටිය දෙන්නම් කියලා. කිසිම දෙයකට මොන විදිහකින්වත් වචන උත්තර දෙන්නෙත් නෑ එළියම කාටවත් පෙන්වන්නෙත් නෑ. ඊට කට්ටිය දන්නෙත් නෑ. ඉතින් අපි ඒ නිසා උත්සාහ කරා මේ ආවට පස්සේ සියලු දිනාටම වීඩියෝ ක්ලිප් එකක් හදලා පෙන්නනවා. අපි මෙන්න මේ මිලිමක් කරලා දෙනවා අපි ඒක බලාපොරොත්තු මේ මේ පැය වලට පුළුවන් නම් ඇවිල්ලා ඕගොල්ලෝත් භාවනා කරන්න කියලා. ඒ සමහර අය ඒක උනන්දු වෙලා වැඩ කරගෙන යනවා. නමුත් ඒක නිසා මම යෝජනා කරා අපි ඊගාව මේ මේ ගොඩනැගිලි එහා පැත්ත හදනකොට බලාපොරොත්තු වෙන්නේ එහා පැත්ත ඉස්සර තිබුණේ මේ ඩෝමෙට්‍රික්ස් වගේ. නමුත් අද මේකේ කොයි දවසට ඊට මතුවෙන නිසා මෙහෙට එන කල්ල එහාට යන එක ඒ ෂේප් එක සම්පූර්ණ භවනා ශාලාවකට ගන්න යන්නේ. මම පෙරේද යෝජනා කරා අපි ඒක එයා කන්ඩිෂන් කරන්නම එයා සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න මම හදාගත්තා. එතකොට අනිවාර්යයෙන් ඇතුළට ගියාට පස්සේ එන සද්ද අඩු වෙනවනේ. ඉතින් ඒකට දොස් කියනවා මේ භවනා කරනකොට එච්චර සුඛෝපභෝගී සපෝරණ කියලා. ඒක එක පැත්තක්. නමුත් මේ මේ අද අදත් ඔය ප්‍රශ්නවලදී මම ඒකෝට ඊට මතර කතා කළා ඉතින් ඊට මතර හොඳට බෑ. පොඩි කාලේ අපිට ඕනේ ඉඳලා අපි ඉඳලා තිබුණා. ඒවා අලුත් නීති අපි වට යටත් වෙන්න කැමති නැහැ කියලා. ඉතින් ඒ ඇත්තටම ඒගොල්ලෝ එන්නේ අපිටත් වැඩි අයිතිවාසිකමක් කතා කරලා. ඒක හොඳයි. නමුත් අපි නරක වැඩකට නෙමෙයි ඉල්ලීමක් කරන්න නිසා මේ මේකදී අපි අසරණ වෙලායි තියෙන්නේ. ඉතින් ඒ අර දේවල් වල මහත්ය කිව්වා අපි මොනම විදියකට කැලේ කටට ඒතු ගන්නලා කුස්සියයි ඒ කොටස වෙන තැනකට ඉතින් ඒකට එක එක ප්‍රශ්නයක් ඒක මොකද කැලේ කට්ටිය මොනම විදියකින්වත් අලුතෙන් හදාන දෙන්නේ. පොඩ්ඩක් හදාන දෙන්නේ. ඒ වගේ මේ කියනවයි කියන එක ඒක ඉතින් ඒක ලංකාවනේ. එන්නේ පික්නික් මූඩ් එකේ. ඇවිල්ලා ඒ දවසේ විනෝද වෙලා කරගෙන යනවා. දැන් අපි බැලුවේ පුළුවන් තරම් මේකට සම්බන්ධ කරගන්න සමහර අය සම්බන්ධ වෙන්න කැමතියි. අනික අයගෙන ඒක නිසා ටිකට මම එක දා ගියා මම හිතන්නේ අනිත් දරින් මේ දායකව තමයි. මම බලන්න ගියා කියලා මට බැන්නා. පල්ලෙන් ගිහින් බද්ද කතා කරගම මොකද සංසෝවට යන්නේ. අපි පුළුවන් විදිහට අපි කරගෙන යන්න. ඒක කොහොමලා තේරුම් ගන්න මට්ටමක නෙමෙයි කියන අපි පරණ ඉන්නේ තාම සකල පිළිදෙවි ලංකාවෙම තමයි. ධර්මද්වීපේ ඉන්නේ. වෙන කිසිම රටක මේක නැහැ කියලා හිතනවා. විශේෂයෙන්ම ආසියාකර රටවල වෙන කිසිම රටක මෙව ගෝසාවක් ඇත්තේ නැහැ. ඕනම ගෙදරක බාබලක් නැහැ. ඒ තරම්ම ඒ නිසද්ද ආවේ තියෙන මේක මේ මේ ආසියා කරේ කොයි වෙලෙත් වගේ මට පේන්න තියෙනවා. මේ මිනිස්සු නිතරම සිඩ්නි ගිහිල්ලා මේ සැරේ රිට්‍රීට් කරනකොට ඒ සුදු මහත් එක්ක ඉඳි මම දන්න කෙනෙක්. මිනිහා කියනවා මේක කල්චරල් ට්‍රේට් එකක් වෙන්නද කියලා දකින්න දකින්න කතා කරනවා. භාවනා කරනවා. භාවනා කරනායමත් කතා කරනවා. ඒක නිසා මේකදී අපි ආදර්ශයට ගන්න තියෙන්නේ මේක මේ විදිය නම් අපි මේ භාවනා යෝගින් වශයෙන් කතා කරන්නේ කොච්චර විසමද කියලා. කොච්චර විසද කියලා. ඒකත් ඒ තරම ප්‍රශංසනීය මට්ටමක නැහැ. ඒකත් සමහර වරින් වර ගිහිල්ලා එක එක කෙනෙක් ගැන කතා කරනවා. ඉතින් එතකොට කාට කියන්නේ? ධායකෝ නම් අපිට කියකි මේ භාවනා කරන දන්නේ නැති කට්ටිය කියලා. භාවනා කරන පිළිසුත් එක්ක ඉතලා කතා කරනකොට අම්මා ගහන්නවා. ඒ නිසා අපිට කරන්නේ මේකේ තේරුම් ගන්න ඕනේ අකුසල් ගොඩක් සිද්ධ වෙන්නේ කයින්වත් මනසින්වත් නෙවෙයි වචනෙන්මයි. සංචාරක බැඳෙන්නේ වචනෙන්මයි. ඒ නිසා පුළුවාතර අපේ කට පරිසක් කරගෙන ඒක නැත්නම් ආරසා කරගෙන යන එක මිසක් ඒ තමන්ගේ කට වටේ වැටබැඳ රටවට කර රටවට කර බැඳ කටවට කර බඳින්න බෑ කියලා කියනවා. මේක හරියම මොකද්ද කියන්නේ මේ අරණ්‍ය වාසයක තියෙන ප්‍රධානම සැපත තමයි. නමුත් අරණ්‍යට ඇවිල්ලා විශේෂයෙන්ම කාන්තාවක්ෂයට බලනකොට මේකෙ පිට යන්න තැනකුත් නැහැ. පිරිමියාට නවුරට ගිහිල්ලා අඩු ගානේ වෙන කල්පයක් බලා ගන්න පුළුවන්. අපි ඒ නිසා ප්‍රාර්ථනා කරනවා මේ කරන පින් නිසා අපිට වෙලාවක මේක වෙන් කරගෙන يعني උයනගේ පැත්තක ඒකයි භාවනා කරන අයගේ මේකයි මේක ඇත්තටම කියනවා නම් මේක හැදුවේ දාන දායකයා. මේ මුළු ශාලාවම හැදුවේ දාන දායකයා. අපි තමයි මේ එන්ක්‍රෝච් කරලා මේ උඩ තට්ටුවට එන්න දෙන්නේ නැතුව යන්තම් මේ පාලනය කරගෙන යන්නේ. ඉතින් මේක සාර්ථකයි දැනට. මේ ප්‍රශ්නේ බරපතලයි. ප්‍රශ්න දෙක තුනක් තිබුණා. අනිත් ඒවා ටික ටික විසඳුණා. මේක සමහරවල් වලට යනවා, ඊවා යන වෙලාවල් එනවා. ඒක නිසා කාට හරි ප්‍රතිපත්ති පිවසෙන් පුළුවන් නම් ලියන මාත්‍රිකාම් වල බලන්න අපි යවන ලියුමක් වෙන හැම වෙලාවෙම දායකයද දවස කියලා මෙන්න මේ දවසේ ඉන්නේ මෙච්චර ගණන් භාවනා කරනවා කියලා කියලා තියෙනවා. නමුත් ඒකට දක්වලා දෙන ප්‍රතිචාරය නම් මොනම සාධනීය පැත්තක්වත් මම දැකලා නැහැ. ඒ ඒ කට්ටිය හැසිරීම ස්වභාවය. දැන් අපි යන්නේ හරියටම අවුරුද්ද සම්පූර්ණලා ගිය අවුරුද්ද 13 පටන් ගත්තේ. හරියට මේ රිට්‍රීට් පටන් ගත්තේ ගිය අවුරුද්ද පටන් ගන්න අවුරුද්දේ. ඉතින් මේ සැරේ භද්‍ර හම්බෙලා ගියා මේ සැරේ ටිකක් වෙනසක් තියෙයි ශාංශ දැන් අඩු ගන්න අවුරුද්දක් මේ දාන දීපු දායක වෙන්නේ දැන් ඉන්නේ කියලා. එහෙම වෙනසක් නැහැ. ඉතින් අපි අධිකුසකන පස්සකට යන්න ඕනකම මොකුත් නැහැ. හැබැයි දැන් මේ පේන හරිය මානක උත්තරේකුත් නැහැ. ඒ නිසා අපිට පරිත්‍ත කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප විඥානය නිසා රූප හට ගැනීම උදාහරණයක් ලෙස ලබා දෙන්නේ. මේක පංචතන මම දවස් දෙකක් උත්සාහ කරා. ප්‍රශ්නයකට කිසිම අසාධාරණයක් නැහැ. විඥාන නිසා රූප හට ගැනීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. යම් රූප කොටාසයක් යෝජනා ඉස්තරත් වෙලා. අනික් කොටසක් නැතුව යනවා. ඉතින් ඒක හරියට හට ගන්නවා වගේ තමයි. විඥානේ පුළුවන්. ඕන සද්ද අහන්න පුළුවන්, ඕන රූප බලන්න පුළුවන්, ගන්ධ රස පහස ලබන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ රූප බලන්න විඥානේ හිතනකොට රූප පණ එනවා. සද්ද ගන්ධ රස ස්පර්ශ අවලංගු වෙලා යනවා. ඒ රූප වලට ලැබෙන යෝජනා ස්ථිරත්වය වළංගු භාවය රූප හට ගැනීමක් විදිහට තමයි මේ කරගෙන විග්‍රහය කරන්න ගන්න කියන්නේ. නාම විතර කිරීමේදී වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් දක්වයි. මේ යන සංඛාර සහ විඥාන යසකන අර්ථයෙන්ම යොදාගත හැකිද? මේ දායකට මේ මාත්‍ය ප්‍රශ්නේ ඇහුවා. ඒ සංඥා සංස්කාර විඥාන කියන එකට එක එක අර්ථ බෙද තියෙනවා. මෙතන විඥානය කියලා කියන්නේ පූර්වංගම කෘත්‍ය කරන හිත. කියන අර්ථයෙන් තමයි. එතකොට හිත තමයි දී ඇති තත්වයක් ඇතිවෙදී කොයි සද්දෙද රූපෙද ගන්ධෙද රසෙද කියලා තෝරන්න. ඒ තියෙන ඉදිරිපත් වෙන රූප වලිමුත් කොයි එකකටද මූලිකත්වය දෙන්නේ කියන එක විචය කරන්නේ විඥානේ තමයි. ඒක අපිට මේ කියන අසුබිමේ පේන විඥානේ නිසා ඒ රූප ආවා. විඥානේ නිසා ඒ වෙනුවට එන තුන අනිකුත් ශබ්ද ගන්ධ රස නැතු ගියා. ඒ විදිහට ඒ විඥානෙට ඒ ඒ ඒ රූප වලට බලංගු භාවය ලබා දීම තුළින් තමයි විඥානේ නායකත්වය ගන්න විඥානයේ මතින් ඒ ඒ දේවල් ඇති කරනවා. තවත් ප්‍රශ්න තියෙනවා පාලමාහේ දානදායකයන්ගේ සබ්ද අඩු කිරීමට කුමක් කළ හැකිද බාහනසාරට ඈතින්ම වෙනම දානශාලාවක් හැදිය හැකි දෙක. දායක අඩුවයි නැගෙන නොයෙමිට ඉල්ලීමක් කළ හැකිද දෙක. ඊළඟ තියෙනවා. සවුන්ඩ් ප්‍රූෆ් කළ හැකිද තුන. ඔවුන්ටම දාණය අපිට දාණය බෙදාන සලසා අපිට නිසද්ද සිටිනායු ඔවුන් ආයුරු දැක ඔවුන් නිස්සද්ද වේ. ඉඳ ළඟ සංගමය ඉතා ශබ්දයේ ඔය පයිප්පේ වෙන තැනකට හරි කළා හැකියි. පහළ පයිප්. ඉතින් මේ මේ පහෙම පහළ පයිප් එකක් මම නෝට් කරලා තියෙනවා. ඉතින් මේකෙදී මේ ආසන්නයේ පේන දින උත්තරේ තමයි මම මේ සවුන්ඩ් ප්‍රූෆ් කරන කතාව තමයි. මේක උනත් පුළුවන් කරන්න. මේ ශාලාව විතරක් මේ මේ කවුරු ටික විතර අපිට ප්‍රශ්න තියෙන උඩ කවුරු ටිකයි. ඒක හරි ගැස ගත්තොත් සවුන්ඩ් ප්‍රූෆ් කරලා හැකියි. එතකොට අපිට ඉබ්බකට ඇතුළට ගියා වගේ යම් කිසි මේකක් කරගෙන යන්න පුළුවන්. එන්තුලි කිව්වා මම කෙලෙද කතා කරන්න කිව්වා ඒ කැලේ විතරක් නෙමෙයි මේකත් හදනකොට මේක සවුන්ඩ් ප්‍රූෆ් කරන්න හදලා යකනිෂන් කරලා තියාගත්තාම ප්‍රශ්න විසඳන හැබැයි බැනුම් අහන. අපි මේ සුකෝභෝගී දේවල් කරන්න හදනවා කියලා මේ නමුත් මම හිතන්නේ කරන වැඩේ සාධාරණ නිසා ඒක ඇතුළට රිංගලා චෝදනා කරන්න බැරි වෙයි කියලා. ඒක නිසා මේ මේ කොලේ හොඳයි ඉස්සර කොලේට වැඩිය. මේක තියෙනවා මේ ප්‍රායෝගික මෙතන මොකක් කල්පනා කරපේක මම මේක අපේ 28 22 වෙනිදා කාර්ය සභාව කියනවා මම මේක මතක් කරලා අපි බලමු සංවිධාන පැත්තෙන් ගොඩනැගිලි පැත්තෙන් අපිට මේකට යම් කිසි ප්‍රමාණයක එන්න පුළුවන් සාහනයක් ගන්න පුළුවන් කියලා මට ඊයේ පෙරේද දවස් ටිකේ මට තේරෙන පටන් අරගත්තා ඒක අර විශේෂ මුදේ පාන්දරටයි ඒ වගේ වෙලාවවල කිලෝරක්ම නැහැ ඊට මතර දැන් මම එනකොට කතා කරලා ආවේ ඊට පස්සේ ඒවා ටිකක් අරුවා සංසේ වලට මගේ අකට කොට වෙනවා කියලා. එන්න දීලා ස්වාමීන් වහන්සේ මම යනු කවුද කන්නඩියක් ඉස්සරහට කියලා බලන්න. මට අයිති ඇඳුම් බාහන දේවල් දරවල පහු සියල්ලම අයින් කළත් මට අයිති කකුලක් අතක් පිටාසයක් වප්පඩුවක් අත්භාෂයක් සමහර විට අලබ්ධ වස්තු අයින් කළත් ඉතුරු වන්නේ කවුද මම යා කවුද. ඉතින් මේක පොදු අදහස නම් කන්නඩිය ඉස්සරහට ගිහින් කාට තමයි මම කියලා කියන්නේ. ඊට පස්සේ ධම්මරජ හාමුදුරුවෝ කියනවා ධම්මරජ හාමුදුරුවෝ බලන්න ගියාලු මේ සීති විනායකත් ගඟට වැටි මිනිස්සු දෝත කපනකොට මිනිහ කපනවා බලන්න. ඉතින් කපලා කියලා යනකොටම මේ ඇඳ උඩ අබරන් ඉන්නවලු. ඊට පස්සේ කපලා ඔලු මොලේ අරගෙන මෙහා ඇඳ උඩ තියපලු. ඒ බොහෝ කැලි ඔක්කොම මැරෙන ගැතර පස්සේ දැන් අබරන් කෝකද කියන්න බෑ. මේ කැලේ හැම තියෙනවා ඇට ටික තියෙනවා මේ පැත්තේ තියෙන උපකරණ ටික තේරෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් වෙනවලු දැන් වැදගත් හරිය මැරිලා තමයි කොයි හැරෙදික අබරන් ඉන්නේ කෝකින්ද කියලා. කියන්න දෙයක් නැහැ. මේක ඔක්කොම එකතු වුණාට පස්සේ සමස්තය තුල මේක මතුවෙනවා. හරියට මීමැස් ඔක්කොම එකතු වුණාට පස්සේ වදේ කියන නම එනවා. මීමැස් වෙන්ුණාට පස්සේ ඒ මේ වදේ කියන එකට ඇති වෙනවා. ඒ වගේ ඇග්‍රිගේෂන් ස්කන්ධය තුල, ඛණ්ඩක් තුල, ගොනුවක් තුල එන දේට තමයි මේ මම කියලා කියන්නේ ඒස ඒක කැරි කැරි අයින් කරලා බලනකොට විභජනය කියලා කියනවා. දෙචිස් කොට කොට කඩලා බලනකොට මේකක්වත් මම කියා ගන්න බෑ. ඒ නිසා දේවල් එකතු වුනහම ඒ එක එක අංගයන් වලට තියෙන ආවේනික වටිනාකමට වැඩි විශාල වටිනාකමක් එකතු වෙනවා. උත්කලික දේවල් වල එකතුවට වැඩිය මොකක්ද එකක් එන්නේ. මේක තමයි ආත්මය වශයෙන් නම් කළා කියන නිසා යම් විදියකට රිඩක්ෂනිසම් කඩ කඩ කඩ කඩ යන්න ගියාම ආත්මයක් නැති බවට මේ විපච්චවාදී එහෙම නැත්නම් ඒකට කියනවා භෞතික විවාදය කියලා එහෙම නැත්නම් නාස්තික වාදය කියලා එතකොට ආත්ම ගැටයක් නැති වෙනවා නමුත් ඉක් කරන්න බෑ පණ තියෙන තක් කර කරන්න බෑ වැඩ මැරිච්ච මිනිහ කරන්න පුළුවන් ඒක නිසා මම කවුද කියලා බලන්න තියෙන හොඳම වැඩේ තමයි කිසිම චේතනාවක් පහළ නොකර කය හොඳට තැම්පත් කරලා ඒක සම්පූර්ණයෙන් අවදිලා බලන ඉන්න එකයි මේ සිද්ධ වෙන සිද්ධියදී. මම යට ඉන්න ඉඩ නොතබ චේතනාවේ ඉන්න ඉඩ නොතබ බලන ඉන්නකොට ටික ටික තේරෙන පටන් අරගනි. එහෙම මේ අල්ලලා පෙන්වන්න පුළුවන් පාටක් අදක් හැඩයක් තියෙන මොකක් හරි කියනවනම් අහුවෙන්න එපා. කොච්චර බලහිටියත් නැති නිසා මේ ඉතුරු වෙන දෙයක් නැත්තේත් නැහැ. නැත්තම් අපිට ප්‍රශ්නයක් වෙන්න ඉතුරු දෙයක් තියෙනවා. අනේදී ඒ අවස්ථාන කුලව දෙකක් එකතු වීමෙන් ගැටුමක් මේ මොනවාද අකුඩියක් අත් දෙක එකතු වීමෙන් සද්දයක් එන්න වගේ මේ එන දේ දිහා බලන කිල්ලේ තමයි මේක විග්‍රහ කරගන්න පුළුවන්. ඒක මේ සක්කාය දිට්ඨිය කරුණාට දිගටම රහත් මාර්ගය දක්වාම දිගට යන්න ඕනේ. නමුත් මේ කැඩිල්ල පළවෙනි සැරේ කැඩෙන කැඩිල්ලේදී අපේ චිත්‍ර රටාවේ කැපී පෙනෙන වෙනසක් වෙනවා. මේ විදිහට ප්‍රශ්න අහුවට බොහොම ආවේ උත්තරයක් මාර්ගයෙන් ඒක විශ්ලේෂණය කරන්න ඉඩමක් කරනවා. එච්චරයි අදට ලිඛිත ප්‍රශ්න තියෙන්නේ. අපි පැයක හරියට පැයක් වගේ ගත කරලා තියෙනවා. මේ වෙනකොට ලිඛිත ප්‍රශ්න නැති. විනත් කටයුතු ඉදිරිපත් කරපු ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් විසදී යනවා. ඉතින් නැවතත් දැන් දෙකයි කාලයි. අතර ටික තියෙනවා ධර්ම දේශනාව. සමිනන්ද ආධුනිකයෙක්ට තේරුම් ගන්න හරින්නේ සංස්කාරයන් මැද යොමු වෙනවා සකස් කිරීම කියන වචනේ තමයි සංස්කරණය කියන පදයෙන් තියෙන සිංහල වචනය. ආධුනිකයෙක් වශයෙන් නැතුව යහනවනම් අபிසංචේතන අபிසං අபிසංඛාර කියන පද දෙක සමානයි. චේතනාව කියන්නේ සංස්කාර. චේතනා සත්‍යයසිකේ තමයි සංස්කාර කියලා කියන්නේ. අපේ චේතනා විතරක් නෙවෙයි චේතනා ප්‍රධානම. එතකොට අපි යම් කිදයකට චේතනාපූර්වක යමක් කරනයි හැම හැම වැඩකදීම සංස්කාර රැස් වෙනවා. නිසා සකස් කිරීම ඇති දේ මෙහෙම තියෙන දේ නැතුව හැඩ ගැසීම්, රැඳීම්, ගෙත්තම් කිරීම, සකස් කිරීම සේරම පොදුවේ සංස්කරණය කිරීම කියලා කියනවා. ඉතින් ඒ ජීවත් වෙන මිනිසයා පරිසරයන්ව හැඩ ගැහෙනා වගේම Tamanට ඕන විදිහට පරිසරය හැඩ ගහ ගන්න එකක් කරනවා. පරිසරයට අනුව හැඩ ගැහිම යෝගාවචරයට ගැලපෙනවා. නමුත් අපිට ඕන විදිහට පරිසරය හදන්න කියවම සංස්කාර රැස්වෙන්න පටන් ගන්නවා. ඒක එතකොට මේ පරිසරය කවදා හරි අපිට අපව ගන්නවා. අපි ඒක හදන්න ගිය ගමනට ඒක ගිය ගමන වෙනස් කරපුවාට අපව ඒ කර්මරසීමනුව කර්ම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා සංස්කාර කියලා කියන්නේ ඒකට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ විස්තර කරන කිව්වා ඉස්ලාම් එක ඇවිල්ලා තියෙන්නේ අංග සංස්කරණය කියන පදේ කියන. අංග සංස්කරණය කියලා කියන්නේ වේශ නිරූපණය. චිත්‍ර නාටකමකට චිත්‍රපටයකට නළුව කවදාත් ඉන්න විදිහට ඉදිරියපත් වෙන්නේ නැහැ. ඒකට වෙස් කැඩීම් කරනවා. ඒ වෙස් කැඩීම් කරන්නේ ඉන්න ප්‍රകൃතිය හරියන්නේ නැහැ වැඩේට. ඒක සකස් කරනවා. ඒ සංස්කරණය ගිහිලා අපි පොත් සකස් කරනවා. ඉතින් කියන්නේ එක එක එක දේවල් සංස්කරණය කිරීම කරනවා මේ ආකාරයෙන් හැම ඕනෑම දෙයකදී අපි නව නිර්මාණ පරිවේෂණ ප්‍රගතිය ගැන කතා කරන්නේ මේ දැන් ඉන්න එක හරි නැති නිසා. මේ දැන් ඉන්න වර්තමාන මොහොත හරි නැති නිසා අපි ඒක වඩා හොඳ කරගන්න හදන්නේ. ඒ නිසා වර්තමාන මොහොතේ ඇති द्वේෂය තමයි ওই සංස්කරණ නිර්මාණ ශීල ශීල ස්වභාවයේ ඉස්සරහට ප්‍රක්ෂේපණය කරන්නේ. නිසා ලෞකික ඥාන සියල්ලම ඇති වෙලා තියෙන වර්තමාන මොහොතේ තියෙන ද්වේෂ පදනම. ඒචයක කවදාකවත් දීර්ඝකාලීනව හොඳක් කරන්න බෑ. ඊගන පරිේශන අපේ තියෙන නිර්මාණශීලීත්වය, අපේ තියෙන ප්‍රගතිශීලීත්වය නැසේරම වර්තමානයේ සැපෙන් සන්තෝෂෙන් පිරිච්ච ගතියකින් ඉන්න මනසකට ඕන කරන්නේ නැහැ. එන්නේත් නැහැ. මේ මනුස්සයාට හරියටම ඕනේ ඕනේ කරන්නේ මේ වගේ ශබ්ද නැති කරදරයක් නැතුව ඇත්ත එක අහන්නේ ඉන්න ඕනේ පරිසරයක් විතරයි. අපි දන්නේ කාය සංස්කරණ සංසිඳුණාට පස්සේ කියන தත්ත්වෙදී ඒක unalloyed inalienable කිසි දෙයකින් මාත්‍යක් ඕනේ නැහැ. ඒකෙන් ගැලවිලා යන්න ඕන කමක් මේක දන්නේ නැති නිසා තමයි මනුස්සයාට උපයෝගින් ඉන්න යාකර්ෂණ කරන්න ඕනේ, කුසිය වෙන තැනකට ගන්න ඕනේ. ඕකෝ තමයි. දැන් මේ තියෙන එක බෑ. බොරු නෙමෙයි මේ තියෙන එක බැරි බව ඇත්ත. ඔය මොන දේ කරත් කවදා හෝ අපි මේක මේ සංසාරේ ඉන්නකන් දුකයි කියන එක තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැත්නම් ඔය කොයි જાති කෙරුවා ප්‍රශ්න කර වෙන්නේ නැහැ. අපි මේ කරනවා හදනවා මේ මමත් වැඩකාරය කියලා පෙන්වන්න හදන හැම වෙලාවකම සංස්කාර කන්දකට කොට ගන්න. ඒකට මේ mental formation කියන ඉංග්‍රීසි වචනේ ධර්මයේ කොහට ලේසි ඒ විදිහට ඉංග්‍රීසියට පාලියට සංස්කෘතයට දාලා බලනකොට ඒ කන්ටෙක්ස්ට් එක ටිකක් අල්ලන්න තියෙන ඉඩ වැඩි. ඒක මේ මූල ධර්මානුකූල විතරයි. හොඳටම අහුවෙන්නේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර වල කාය සංඛාර සහ චිත්ත සංඛාර ගැන කතා කරනකොට ඉඳගෙන ඉන්නකොට අපිට කයේ ඉන්න හැටියට ඉඳ දෙන්න බැරුව අපි කොච්චර නලියනවද කියන්නේ. සකස් කිරීම කරනවා. ඇත්තටම කය අමාරුකම නිසා කරනවාද? එහෙම නැත්නම් අපි බයට වැඩි ආදරයකට කරනවා දන්නේ නැහැ. ඒ වගේම අපිට ඇති වෙන වේදනා සංඥා කිසිම දෙයක් ඒ කියන්නේ අපි කියන්නේ. සැප වේදනාවක් එනකොටම ඒකත් එක්කම ඇලීමක් ඇති කරගන්නවා. දුක් වේදනාවක් එනවත් එක්කම ද්වේෂයක් ඇති කරගන්නවා. ඉතින් එනකොට සැප වේදනාවත් එක්කම ඒකට තිය ආශාව දුක් වේදනාවට එනකොට තරහ ඒ දෙක එකට එන්නේ. මොසාරොත් දැනට කියනවා ඒ ආසාව සහ තරහ අනිවාර්යයෙන්ම ඒක ඔබ එකතු කරන එක. තම තමයි එකතු කරන්නේ. අරක තමයි හැම සංඥාවක්ම අපි කවදාකවත් ඒ විදිහට ගන්නෙ අපි ඒක විවිධ ආකාරයෙන් වර්ණ ගන්නවා. ඒ කොටස මේ සකස් කරන කොටස ආලවට්ටම් දාන කොටස තමයි සංස්කාර කියලා කියන්නේ. ඒක ඒක කරන්න නම් හිතලා කරන වැඩ නතර කරලා වෙන්න ඇරලා වෙන දේ දිහා බලනකොට අපිට කොච්චර වෙහෙසද කම්මැලිද නීරසද ඊට වැඩි මොනවාරි කර කර ඉන්න එක ලීසිද කියන එක මේ හිතෙනවා ඒ මම මතක නැහැ ඔය තාජ් මහල් එක හදපු රජුරු එයා ඒ මුම්තාස් මහල් කියන්නේ මොනවද? සාජා සාජාන් රජුරු මුළු බුදලෙම ගත්තා වගේ ඒ නිසා රාජ්‍ය සෑයෙන කඩාවැටීමක් කරනවා. ඊට පස්සේ යාගේ පුතා මෙයාව අල්ලගෙන ඉර කරලා එයා රාජ්‍ය බලය ගත්තා. ඇන්දිවලා මෙයා තාජ් මහල්ක ළඟ රතු බලපොත්තේ තැනක හිර කෙරුවා. ඒකම මේ හරි වෙහෙසට පස්සන දැන් යාගේ මුම්තාස් මහමුත් නම් කියලා ඒ මන්දිරේ දැන් පුතා තමන්ව හිර කරලා හරිම පාළුයි. විවේකයේ විවේකී කියලා කියන්නේ හිර ගෙදර දැම්මා. අර එක්කෙනෙක් කියන ඊට පස්සේ ආ කිව්වලු පුතාට කතා කරලා දැන් මේ කොමරක දැන් පුතාගේ පළවෙනිම රාජ්‍යයේ විරුද්ධ කාර්ය තාත්තා දැන් මොකද තාත්තා රාජ්‍ය විනාශ කළ දිනේ අහිර කරලා ඉන්නේ ඊට පස්සේ කිව්වලු මට අවුරුදු මේ 16 විතර කොල්ලෝ සිද්දෙනෙක් වගේ ඉන්නාට පස්සේ මෙයා ඒක කටියට කියවන්න පටන් ගත්තාට පස්සේ කිසිම පාළුවක් තිබුණේ නැහැ. ඒ මරණ කම්ම සද්දනකට ඉන්නේ. නිකන් ඉන්නවට වැඩක් දෙන්න ඕන. පාළුවෙලා ඉන්නකොට ඉන්න බෑ. පොඩි උන්තු ගන්නන්න පටන් අරගත්තලු තාත්තම ඉල්ලලා තියෙන තාත්තට දීලා තියෙනවා එදා ඇදලා ඉර ගෙදරක ඉන්න බව මිනිහට මතක නැහැ මැනගන්න ඉතලා නොආරි අපිට අතගක නිකන් ඉන්න බැරිකම තියෙනවා ගාය කියලා කියන කතිය ඒ ඔය සංස්කාර වලට ගාය කියලා කියන්නේ නිකන් හිටපන් කියන එක තමයි බැරිම දේ ඉතින් සර්වඥාන්සේගේ අහලා තියෙනවා ඒ අර මේ යන්නේ තීර්ථක ශ්‍රාවකයෙක්ගෙන් කියලා තියෙනවා අපේ අපේ මේ ශාස්ත්‍රඥාන්ස මේ මේ ಗುಣ සහිතයි මේ මේ අභිඥා සහිත කියලා. ඊට පස්සේ අහලා දෙන බුදුරජාණන් වහන්සේ මේ පැය තුන හතරක් එකට එකතන නිස්සද්ද වාඩිලා ඉන්න පුළුවන් කියලා ශාස්ත්‍රඥාන්ස. ජරතනේ දිගට දිගට ගිහිල්ලා පැය පැය දවස් හතක් එක දිගට වාඩිලා ඉන්න පුළුවන්. දවස් හයක් කොහොම වගේ අනුගමන පැයක් එක දිගට වාඩිලා ඉන්න පුළුවන් කියලා අහනකොට එහෙම බෑ. සර්වඥාන්ස මට ඕනේ නම් දවස් හත දක්වා හෙල්ලේ නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි අභිඥා. ඒක තමයි නිරෝධ සමාපatti කියන එක තමයි මලපු ලොකුම ලාභය. කිසිම සංස්කාරයක් නැහැ. දැක දැක දැන දැන සියල්ල නැත කරන්න පුළුවන්. ඒක තමයි මාට මගේ ආත්මය කෙරේ තියෙන බල ශක්තිය. ක්‍රියාත්මක කිරීමේ හැකියාව සංස්කාරයේ ඉන්න දෙන්නේ නැහැ. ඉබේමත් වෙන සංස්කාර ආවත් ඒවා මම කියාගන්නෙත් නැහැ. හේම දක්කරක් වගේ ඉන්නවා. ඒක සාමාන්‍ය ලෝකෙට තේරුම් ගන්න අමාරුයි. මොකද ඒ තරම් අපි මේ නව නිර්මාණ ප්‍රගතිශීලීත්වය වගේ දේවල් වලම ගිහිල්ලා වැඩි දේවල් කරන්න ගිහිල්ලා තිබුණ විවේකයක් නැති කරගෙන පුදුම මානසික අසහනයකට පත් වෙලා පරිසරය දූෂණය කරන, චිත්ත දූෂණය කරගෙන තවත් හිතනවා මේ ක්‍රමෙම මේක නිදහස් කරන්න පුළුවන්. මේ පැත්තේ නම් සාධාරණ උත්තරයක් නෑ. සර්වඥන්සේ සඳහන් කරේ කොච්චර කෙලෙසිලා හිටියත් ආපහු එන්න පුළුවන් ඉඩක් තියෙනවා. ආපහු ආවොත් ඒ සංස්කාර නැත්තන්ට මෙලෝ වශයෙන්ම ඉන්න පුළුවන්. එතකොට තමයි දෙනවා අනුසෙක් කර්ම වශයෙන් තියෙන්නේ. මේක ඇත්තටම ඔය බර්ත්වල කරපු රිට්‍රීට් එකේදී මම කියන්නේ හිටන් බයිකට ආයි මේකට ආ ගැඹුරකටත් ගියා. තාමත්ම පිළිසිදුර සාකච්ඡා කරා. සාකච්ඡා වුණා සිංහල එකත් ඉංග්‍රීසි එකත් දෙකම ඒක දෙක කම්පයර් කරලා බලනකොට මේ දෙකම කියවන්න පුළුවන්. සිංහල බද්දේ කරත්ත සූත්‍රය කරේ හම්බුනත් අහලා බලන්න. ඒකෙදී මේ ප්‍රශ්න වලින්ුයි දේශනාවලින්ුයි ඡායන දුරට මේ ආනාපාන සතියත් එක්ක සම්බන්ධ කරලා ඒ නැතන මේ අපිට ඉස්සරහටත් වෙන දවස් දෙක තුන ඇතුළත සාකච්ඡා කරන්න වෙනවා. වේදනා සංඥා සංකාර වගේ දේවල්. මේ ආධුනිකයෙක් නම් කවදාකවත් අපේ සංස්කාර කියන ප්‍රශ්න මොකක්ද කියලා ප්‍රශ්න අහන්නේ නැහැ. එතනම කොරෝල් වෙච්ච කෙනෙක් තමයි ප්‍රශ්නේ අහන්නේ. අදිනකට සංස්කාර කියන කතාව වෙන්නේ නැහැ ජීවිතේ. දන්නේ නැහැ. සංස්කාර කියලා කියන්නේ මේ ප්‍රශ්නේ එන්නේම සෑහෙන්න මේ මලකට කාච්ච පොංගලයක. ඒ ආධුනික කියලා දැම්මට දෙන්නේ පුම්පකට තමයි ඉන්නේ කොච්චර කියලා. කායුනේ අවසරය සම්මානස සක්මනේ පායට ගැටෙනකොට කාය විඥාන මනස්කන්ධය වටානනකොට සමතන් ගෝපන වර්ණ සංඥා සංකාර ඒවා පරිපාස වෙනවා දෙන්නේ කියන එක වලම ඔක්කොමට උපස්කන්ධ භාවනාව කියන්නේ දැන් මයිකල් ගොඩක් ඇත්තට කතා කරන ප්‍රශ්න තේරෙන්නේ ඈ නෑ නෑ කොට අය කියනවා ඇහෙනවා සරම ලං කරන වෙන නිසා ඇහෙන්නේ නැහැ සංඥාන්සන් සක්මන්වාදී කාය විඥානය ආයතයෙන් කාය විඥානය පටන් ගන්නකොට එතන රූප වේදනා සංඥා සංකාර කියන ඉහළ ස්කන්ධ ඒකම පෙරපසු නොමියට ගන්නවද නැත්නම් ඔය විඥාන විඥාන ස්කන්ධයට පස්සේද ඒවා එන්නේ මේ දෙකේදී ඇත්තටම එකවර හට ගන්නවා තමයි කියන්න තියෙන්නේ ඒ වුණාට මනෝපොබ්බංගම කියන වචනේ මනස පූර්වංගම වෙලා මේ වෙලාවේ කාය විඥාණයට මම යනවා වන ඇහැට යන්නේ කනට යන්නේ නාසයට යන්නේ කියන එක විඥානයේ කෘත්‍යයක්නේ විඥානයේ කාය තෝරගත්තට පස්සේ තමයි කායට ගැටෙනව තේරෙන්න පටන් ගන්න. නැත්නම් ඒකට ඇහැට ගැටෙනව තේරෙන්නේ. එතකොට මනෝපොබ්බංගමයි හැබැයි මනස විඥාන කරන පහළ වෙනවත් එක්කම පය ගැටීම පෙරපසු නොවි පහළ වෙනවා. ඒක දැනෙන එක වේදනාව වෙනවා. ඒක දැනෙන එක දැන් මං ඉන්නේ ඇහි නෙවෙයි මේකේ ඉන්නේ කියලා හැඳිනීම සංඥාව වෙනවා. එතකොට මේ পায় හයියෙන් යනකොට හිමිට යනකොට කියලා අපි චේතනාවට සම්බන්ධ වෙනවා ඒක සංස්කාර වෙනවා. මේ විදිහට සිද්ධිය වෙනකොට ඔක්කොම නිකන් අකුඩ අත් දෙකක් වදිනකොට කොයි අත කොයි අතේ වදිනවද කියන්න බෑ. වමද දකුණට කරනවා දකුණ වම මේ දෙක එකට ගැටුමක් තියෙනවා. ඒ වගේ විඥානයත් එක්කම තමයි ඊටු මේවා පහළ වෙන්නේ නමුත් බුද්ධ වචනේ බුදුරජාණන්සේ සඳහන් කරනවා මනෝබුබ්බංගම. මනස පූර්වංගම වෙනවා. දැන් එමනම් අපි හතරට නැවත රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා ශිරු දිනාටම තෙරුවන් සරණයි.